ශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ ගලෙන් බිඳුලව මුරියා කඩවල ලබුනෝරුව ආරණ්‍ය සේනාසනයේ ධර්මාචාර්ය පූජපාද මාන් කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ නමෝ තස් භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අපේ උදෙනිය ස්වාමීන් වහන්සේලාගේ අවසරයි සද්ධා සම්පන්න පින්වතුනි මේ අවස්ථාවේදී මේ සූදානම් වෙන්නේ මේ පින්වතුන්ට අතිශය වටිනා දහම් ටිකක් කියලා දෙන්න විශේෂයෙන්ම නිවන් මාර්ගය නිවන් දකින්න තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ හැම වෙලෙම අනුසය මට්ටමින්ම ගෙවලා දාන එකක් ඒ මාර්ගය වඩන්නේ කොහොමද කියන කාරණාව ගැන උපදේශයක් ලබා දෙන්න පැහැදිලි කළ දෙන්න. ඉතින් මේ පෙන්වන කරුණු ටික බොහෝමම සියුම් ඉතාමත්ම තියෙන ස්වභාවයක් ගන්නවා ඒ හින්දා ඉතාමත්ම ඕනෑකමින් යොමුනායෙන්ම ශ්‍රවණය කළොත් මේ කියන කාරණාව අල්ලගන්න පුළුවන් ඉතින් අපි අර වෙනද කතා කරනවා වගේ ඒ කතා කරන දහම් කරුණු වල වචන ඇහෙන්න පුළුවන් නමුත් අර්ථයට වඩා ගොඩාක් සියුම් කියලා පොඩ්ඩක් මතක් කරනවා එහෙනම් හැමදෙනාම මේ ටික දෙයට අහන්න ඕනේ අපි යම් කිසි කෙනෙක් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව පූර්ණය කරනවා නම් සීලයට පිටලා සමාධිය වඩලා විදර්ශනා කරනවා කියලා මෙතන ඇත්ත ඇති ඇති බලමු මේ ත්‍රිශික්ෂාව අයිති ලෝකෝත්තර මාර්ගයකට එතකොට මේ මාර්ගයේ පූර්ව භාග ප්‍රතිපදාව සහ ලෝකෝත්තර ඍජුවම ලෝකෝත්තර මාර්ගය සහ මාර්ගයට එන පූර්ව භාග ප්‍රතිපදාව කියලා දෙකක් තියෙනවා මම ඒකත් පස්සේ මතක් කරන්නම් එතකොට අපි මුලදී කතා කළා මේ මාර්ගයේ කියන එක චතුරාර්ය සත්‍ය දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාරි සත්‍ය මාර්ගයට මාර්ගය වඩනවා කියනකොට එයා දුක දැකලා දුක ඇතිවීම දැකලා දුක නැතිවීම දැකපු කෙනෙක් වෙන්න ඕනේ නැති වෙන විදිහට මාර්ගය වඩන්න. එතකොට යම් කෙනෙක් මේ දුක මේ දුක ඇතිවීම මේ දුක නැතිවීම කියන ටික දකින්නේ පටිච්චසම්පාද ධර්මතාවය දැක්කම කියන එක අපි මතක් කළා. පටිච්චසමුපාද ධර්මතාවය දැකීම තුළ මේ දුක මේ දුක ඇතිවීම හේතුව මේ හේතුව නැති කළාම දුක නිරුද්ධ වෙනවා කියලා දැක්කම මේ දුක්ඛ නිරෝධය බලාගෙන කරන වැඩ පිළිවෙල තමයි මාර්ගය කියලා කියන්නේ. එතකොට අපි අද දවසේදී ඒ මාර්ගය වඩන්නේ කොහොමද කියන කාරණාව ගැන තමයි බලන්නේ. එතකොට එතනදී මාර්ගය වඩන හැටි ඒ කියලා දෙන්න ඉස්සෙල්ලා අපි තේරුම් ගත යුතු වට වටපිටාවක් තියෙනවා. මේ මාර්ගය ගැන මොනවද විස්තර කරනකොට මේක ඍජුවම ආය වක්‍රව මුකුත් නැතුව ඍජුවම ලෝකෝත්තර මාර්ගය වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ගංගා යමුනා සරදේ මහී වගේ ගංගාවන් පෙර දිගට හැරිලා පෙර දිගට නැන්ද පෙර දිගට පරපවතිනවා වගේ මහානි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය නිවනට හැරිලා නිවන හැරිලා නිවනට බරව පවතිනවා කියලා ඒ වගේ කෙලින්ම නිවනට හැරිලා නිවන් නැගලා නිවනටමයි බරව පවතින්නේ පිටුවම මාර්ගය වෙනවා මේ ලෝකෝත්තර මාර්ගය වඩන ආකාරය ඒ මාර්ගය නොතේරුනොත් වඩන්ට අපහසු කෙනෙකුට ඊට පස්සේ සතර ප්‍රතිපත්තන් වල පූර්වභාග ප්‍රතිපදාවටත් එන්න පුළුවන් කෙනෙක් තියෙනවා. හරි. මෙතන ඉඳලා මම දැන් අපි මේ ලෝකෝත්තර මාර්ගය වඩන්ට හැටි ඒක ගැන පැහැදිලි කරලා දෙන්න මේ අනුසාරයෙන් අපි මෙහෙම කතා කළොත් සංකප්පාදන කණ්ඩ දුක්ඛ කියන තැනකදී අපි ගන්න අපේ ජීවිතේ අපිට අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා කියලා හම්බ වෙන අරමුණු තියෙනවනේ. එතකොට දැන් මේ අය ලෙඩ වෙලා මහලු වෙලා මරණයටපත් වෙලා මේ මොනවා හරි එකකින් අපිට දුක වෙනවනේ. හරි. ඒකෝර දැන් අපි දන්නවා හොකට බලන්න අපිට පුද්ගලය කියලා හම්බ වෙන අපි මල්ලි නැත්නම් දරුවා කියලා හම්බ වෙන තැන අම්මා කියලා හම්බ වෙන තැන අපිට ධර්මතා දෙකක් හම්බ වෙනවා බලන්න. ඔන්න කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියදත් සම්මස්නහර කියන කුණප කොටස් 32කින් යුක්ත නැත්නම් පටවියාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු රූපයක් තියෙනවා. අපි ඒක දන්නවා යථාර්ථයේ පරමාර්ථයක් කියලා. ඊට පස්සේ ඒ රූපය අපිට පුද්ගලයෙක් හැටියට, සත්වයෙක් හැටියට, නැත්නම් අම්මා හැටියට, දරුවෙක් හැටියට පෙනෙනවා. එතකොට දැන් අපිට අපි ජනජන තියෙන සම්මත සහ පරමාර්ථ කියලා සත්‍ය දෙකක් තියෙනවා කියලා. ඒකෙදී සම්මත සත්‍යයේ ස්වභාවය පෙන්නනෝ මොකද්ද? තේන්න තියනවා සම්මත සත්‍යයේ ස්වභාවය තමයි තේන්න තියෙන එක සත්‍යයේ පුද්ගලයෙක් මිනිසෙක් අම්මා පුතා කිව්වහම තේන්න ඉන්නවා. හැබැයි විමසනකොට අතුරු ගහන වෙනවා. පරමාර්ථ සත්‍යයේ ස්වභාවය තමයි තේන්නේ නැහැ. සත්‍යයක් නොවන පුද්ගලයක් නොවන හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු ධර්මතාවයක් ධාතු මාත්‍රයක් ස්කන්ධ මාත්‍රයක් කියන්නේ කියන ශුන්‍යතාවය පරමාර්ථමය ස්වභාවය පේන්නේ නැහැ. හැබැයි පරමාර්ථ ස්වභාවය තමයි විමසනකොට මතුවලා එනවා කියලා අපි අහගෙන තියෙනවා. සත්‍ය දෙකක් තියෙන සම්මුති සත්‍ය සහ පරමාර්ථ සත්‍ය කියලා දැන් දෙකම එක ගොඩේ අපිට හම්බ වෙනවා. කියන්නේ අම්මා නැත්තම් මගේ පුතා නැත්තම් මේ මම කියලා බලන තැනක පුද්ගලයෙක්ව හම්බ වෙනවා සත්‍යයක්ව හම්බ වෙනවා ඊට පස්සේ ඒ පුද්ගලයා ඒ සත්‍යය අම්මා නැත්තම් පුතා නැත්තම් මම වෙලා ඔන්න ඒක අපිට පේන්න තියෙනවා මාව පේන්න තියෙනවා අම්මව පේන්න ඉන්නවා පුතාව පේන්න තියෙනවා එතකොට ඔන්න සම්මත සත්‍යය එතකොට පරමාර්ථ සත්‍යය කියලා කියන්නේ සත්‍ය පුද්ගලයන්ගේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් ධර්මතාවය. ඒ කියන්නේ කන බොන ආහාරයෙන් ලැබුණු පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන සතර ධාතුවක් ආය කියලා කියන්නේ. රූප කියලා කියන්නේ. නැත්තම් කෙස් ලොම් නියද සම්මස්නහර කියන මේ වගේ කුණප කොටස් ටිකක් තියෙන කනබුන ආහාරයෙන් හැදෙනේ කියන ටික තමයි පරමාර්ථමය ස්වභාවය. ඒක අපිට තේින්නේ නැහැ. එතකොට දැන් අපි ඉස්සර විදර්ශනා කළා ටික ටික ටික ටික සතිපට්ඨාන කායානුපස්සනාව වැඩලුවා මොකේද? අපි දන්නවා මේ පරමාර්ථයේ වැහිලා තියෙන්නේ සම්මතේ. යම් යම් කලක සම්මතේ අතුරුදහන් වෙලා පරමාර්ථයේ මතු වුණොත් පරමාර්ථය අවබෝධ කරගත්තොත් අපි සසරෙන් ගොඩ එකට සසර දුකෙන් ඈතර වෙනවා. ඒ කියන්නේ සියලුම මේ කෙලස් ටික හැදෙන්න තැනක් නැහැ කෙලස් ටික ගහලා යනවා කියලා අපි දන්නවා. ඒ හින්දා අපි මොකද කරන්න පුළුවන් තරම් පුළුවන් තරම් මේ ශරීරයේ ධාතු වශයෙන් හෝ කුණප කොටස් වශයෙන් හෝ බල බල බල බල පරමාර්ථය මතු කරගන්නටත් සම්මතය ගෙවා දාන්නටත් අසුද්ධහම් කරන්නත් අපි උත්සාහවත් වුණා උත්සාහවත් වෙනවා මොකද දැන් පුද්ගලයෙක් කියලා පේනවා පුද්ගලයා කියලා පේන තැන අපි දන්නවා පරමාර්ථ සත්‍යය ඒක ස්වභාවය විමසන කොට අතුරුදහන් වෙනවා මේ සම්මත සත්‍යය ඒක විමසන කොට අතුරුදහන් වෙනවා පරමාර්ථ සත්‍යය පේන්නේ නැහැ හැබැයි විමසනකොට මතුවලා එනවා. ඒ හින්දා දැන් අපිට පුද්ගලයේ කියලා පෙනෙන තැනක සම්මතය සම්මතය බලාගෙනයි ඔක්කොම ප්‍රශ්න ගැටලු ටික කෙලස් ටික ඇති වෙන්නේ පුද්ගලයෙක් නිසායි ඇලෙන්නේ ගැටෙන්නේ එතකොට ඇලීම් බැඳීම් ගැටීම් මේ හැම දෙයක්ම තියෙන්නේ සත්‍ය පුද්ගල භාවය මුල් වෙලා සම්මතය මුල් වෙලා පරමාර්ථය කියන ස්වභාවය හසු වුණා නම් ඒක අල්ලපුවත් එහෙම නෙවෙයි නැත්තම් ඒකම නිවන කියන එක සාක්ෂාත් වෙනවා. ත්‍රිලක්ෂණය කියනක අවබෝධ වෙනවා වෙනවා. ඒ හින්දා අපි මොකද කරන්නේ මේ පරමාර්ථ ධර්මයේ මතු කරලා සම්මතයේ අතුරුදහන් කරන්ට පරමාර්ථයේ ලැබ සිටින මට්ටමට ගන්ත සම්මතයේ අතුරුදහන් කරන්ට අපි කාලයක් තිස්සේ මොකද කරන්නේ මේ පුද්ගලයේ හම්බෙන තැන අම්මා කියන තැන පුතා කියන තැන මම කියන තැනක පේන්න තියෙන ටික අතුරුදහන් කළා පේන්න නැති પરමාර්ථය මතු කරගන්න අපි වෙහෙසුනා වෙහෙතනවා ඒ හින්දා අපි කෙස්ලෝ සම්මස් කියලා අපි ඒක කුණප කොටස් ටික බලනවා සමබුනාහාරයෙන් හැදුණු කියලා බලනවා ඊගාවට මේ ශරීරයේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු කියලා මේ වගේ ධාතු වශයෙන් බලනවා මෙහෙම බලන්නේ මොකටද බලනකොට බලනකොට අපි හිතනවා මේ පුද්ගල භාවය අතුරු දහන් වෙලා පරමාර්ථයේ මතුවේ කියලා. නමුත් මෙච්චර කාලයක් කළා අපිට පරමාර්ථයේ මතුනේ සම්මුතිය අතුරු දහන් වුණෙත් නෑනේ. එතකොට දැන් උන් උතන හොඳට බලන්ට මෙන්න මේ කාරණාව. කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපයක් තියෙනවා. මේ පුද්ගලෙක් කියලා හිතන තැනක. එතකොට එතන තව කය කපිඥානක එක නාම ධර්ම ටික. ඒ ටික පරමාර්ථමය ස්වභාවය. හැබැයි අපි ටිකාට පුද්ගලෙක් සත්‍යයක් කියලා පේනවා. දැන් මේ සම්මතයයි පරමාර්ථයයි දෙක එක ගොඩේ වැටිලා තියෙන්නේ. ඒ වැටිලා තියෙනකොට තමයි පරමාර්ථය කියන එක බලලා බලලා සම්මතය අයින් කරගන්න අපි වෙහෙසෙන්නේ. වෙහෙසුනට ඒක කරගන්නත් බැරි වුණා. අපි දැන් මේ මාර්ගයෙන් පෙන්වන්නේ ඒ දැන් ඔය ආහාරයෙන් හැදුණු පරමාර්ථමය ධර්මයක් කියන තැනට සම්මතය ආදේශ වෙලා පුද්ගලයේ කැටිට පෙනෙනකොට රූපේ පුද්ගලයේ කැටිට පෙනෙනවා කියන තැනකදී ඒ රූපය කියන පංච උපාදානස්කන්ධය. උපාදානෙට හිත රූපයක්. දැන් ඒ රූපේ පුද්ගලයේ කෙනෙක්ගේ සත්‍යයේ නිසා. එහෙම නැත්නම් ගහක් මලක් එතකොට ඊ හඳේ මොනවා හරි දේ ඒ සම්මතයකින් ප්‍රඥාප්තියකින් යම් රූපයක් විවහාර කරන්න පුළුවන් නම් ඒ රූපය පංචපදාර්ථකම්දයකටයි කියන්නේ. එතකොට දැන් ඔන්න සම්මතයයි පරමාර්ථයයි කියන දෙකක් අපි ගන්නෑ අපිට පුද්ගලයෙක් වෙනවා. ඊට පස්සේ නිවන් දකින්න ගියාම තමයි මෙතන ධර්මතා දෙකක් තියෙනවා පරමාර්ථය මතුවෙච්ච දවසට සම්මතිය අකුරුදහම් වෙච්ච දවසට තමයි අපි නිවන් දකින්නේ කියලා අහලා තියෙන ඉඳ ඕක කරන කෙනෙක්ලි නමුත් උනේ නැහැ. නමුත් ඒ කරන එකෙන් කෙලස් ටික ගෙවෙනකමක් අඩු වෙනකමක් වෙනවා. නමුත් අනුසය ගෙවිලා යන්නේ නැහැ කවදාවත්. ලෝකෝත්තර මාර්ගය කියලා කියන්නේ එහෙම පලස්තරයක් ගන්න එකක් නෙමෙයි. ඒ කියන්නේ අනුසය අපි කියමුකෝ දැන් මේ සම්මත පරමාර්ථ වශයෙන් පවතින දේ තියෙන තැනක සම්මත යකින් පුද්ගලික සත්‍යයක් පෙනෙනවා කියන එක හැදුනේ කොහොමද කියන සිද්ධිය කියන එක දන්නේ නැතිකමක ඉඳගෙන මේ කන බොන ආහාරයෙන් හැදුණු කුණු පොකොලස් ටිකක් අතර මහා ධාතුවේ මෙතන පරමාර්ථමය ධර්මයක් හැබැයි පෙනෙන්නේ නැහැ විමසුවොත් මතුවලා එන්න පුළුවන් පරමාර්ථයක් තියෙනවා තේන්න තියෙනවා හැබැයි සත්‍ය පුද්ගලික කියලා විමසනකොට අතුරුදහන් වෙන සම්මතයකුත් මේකේ තියෙනවා මේ පරමාර්ථයේ සම්මතයේ දෙක එක බොඩට වැටුනේ. මෙහෙම හම්බ වුණේ කොහොමද කියලා අපි මේක ඇති වෙච්ච හැටි දන්නේ නැතුව මේක නැති වෙච්ච හැටි දන්නේ නැතුව අපි හරියට අහසින් වටනවා වගේ මැදින් පුද්ගලයෙක් මේ පරමාර්ථ ධර්මතාවට සම්මත වශයෙන් පුද්ගලයෙක් පේනවා කියන තැනින් විතරක් අරගෙන එකයින් කරන්න හැදුවට බෑ. ඒකයි මේකේ තේරුම. ඒකයි මෙච්චර කාලයක් මුළු ලෝකෙම උත්සාහවත් වෙන්නේ පරමාර්ථය මතු කළා ප්‍රඥප්තිය නැත්නම් සම්මතය කියන එක අතුරුදහන් කරන්න උතන. නමුත් ලෝකෙට ওই දෙකම කරන්න බැරි වුණා ප්‍රඥප්තිය මත කරගන්න සම්මතය අතුරුදහන් කරන්න බැරි වුණා. ඒකට හේතුව මේ කරාට මේකට තියෙන හේතු මූලය කියන එක නැත්තම් මේ පරමාර්ථයේ ප්‍රඥප්තියකින් යහුනේ සම්මතයකින් යහුනේ කොහොමද කියන හේතුව හොයාගන්න නැතුව ඒ හේතුව නැති කරන්නේ නැතුව මේ කාරණාව හරියන්නේ. ඉතින් ලෝකෝත්තර මාර්ගයෙන් කින් කරන්නේ මේ වගේ එක ගොඩට වැටෙන්න හේතුව සහ එක ගොඩට වැටෙන්නේ නැති ආකාරය පෙන්වලා නොවැටෙන ආකාරයටම පෙන්වන එක. හරි. එතකොට මම දැන් පෙන්නවා අදට අපි භාවනා කරනවා කියන සිද්ධියක සම්මත පරමාර්ථ දෙකක් තිබුණා සම්මතය අයින් කරලා පරමාර්ථය ගන්න අපි වේසුනා නමුත් බැරි වුණා කියලා. අද මම මේ උගන්වන දහම් කොටස කෙලින්ම ලෝකෝත්තර මාර්ගය කියලා කියන්නේ මේකෙන් පෙන්වන්නේ මේකෙන් කරන්න වෙන මොකුත්ම අර්ථයක් නෙමෙයි. වෙන මොනවත්ම දෙයක් නෙමෙයි සම්මුතිය හා පරමාර්ථය කියන දෙක වෙන් කරලා පෙන්වනවා ඔයගලන්ට. දෙක එක ගොඩට වැටෙන්න කලින් දෙක එක ගොඩට දාන්න කලින් එතකොට කෙලින්ම පරමාර්ථයත් අවබෝධ වෙනවා සම්මතියත් නැත්තම් ප්‍රඥප්තිය දෙක අවබෝධ වෙනවා එපමණකින්ම කටයුත්ත කළා මේ දුක පිළිසින් දැක්ක සමුදය දුරු කළා නිරෝධය සාක්ෂාත් කළා කියන ඔක්කොම ටික වෙනවා සම්මත පරමාර්ථ කියන දෙක දෙපැත්තට වෙච්ච එකම අන්න ඒකයි මෙතෙන්දි පෙන්වන්නේ ඒ පෙන්නන ක්‍රමයට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මොකද්ද සංසුපාදන සංකේ උදී වේ බලන්තය කියන කාරණාව. ලෝකෝත්තර සිද්ධුවම ලෝකෝත්තර මාර්ගය කියන්නේ පංච උපාදාන සංකේ උදී වේ බලන එක. අපි දැන් පංච උපාදාන සංකේ උදී වේ බලනවා කියන කාරණාව බුදුරජාන් වහන්සේ පෙන්වලා තියෙන ආකාරයට පොඩ්ඩක් බලමු. මොකද මේ ටික බලනකොට අපිට අවශ්‍ය ප්‍රශ්න විසඳිලා. අපි මෙච්චර කාලයක් කරන් හදුවා නම් පරමාර්ථය මතකල සම්මතිය අයින් කරන්න තාම බැරි වුණා නම් ඒ දෙක තග්ගල ගෙන් කරලා පෙන්නනවා අපිට. පරමාර්ථය සත්‍ය වෙනමම පෙන්නනවා සම්මත සත්‍ය වෙනමම පෙන්නනවා. එතකොට සම්මතයයි පරමාර්ථය දෙක වෙන් කරලා දකින්න පුළුවන් නුවණක් ඇති වෙනවා. මේ දෙකම එකගොඩකට දාගෙන දුක් විඳින පංච උපාදාන ස්කන්ධ ලෝකේ හැදෙන්නේ නැහැ. පංච උපාදාන ස්කන්ධ ලෝකය කියලා කියන්නේ පරමාර්ථ සත්‍යයයි සම්මුත සත්‍යයයි කියන දෙක එක ගොඩට තියෙනවා. ඒ කියන්නේ කන බොන ආහාරයෙන් හැදුණු රූපේ පුද්ගලෙක් කියලා කියනවා. සත්‍යයක් කියලා කියනවා. දුව පුතා අම්මා තාත්තා කියලා කියනවා. එතකොට දුව පුතා අම්මා තාත්තා සත්‍ය පුද්ගලෙක් කියන ප්‍රඥප්තිය අතුරුදහන් වුණොත් සත්ව පුද්ගල නූන කුණු කොටස් ටිකක් අතර මහදාතු කියන පරමාර්ථය මතුවුණොත් හරි කියන එකනේ අපි හිතාගෙන ඉන්නේ ඒකනේ කරන්න හැදී නමුත් ඒක කරගන්න බැරුව ආන්නේක කළා දෙන්න හදන ක්‍රමයක් තමයි මේ වෙහෙසක් නැතුවම නිරායාසයෙන්ම ඒ තැනට තමන්ගේ මනස අරගෙන එන එක තමයි ලෝකෝත්තර මාර්ගය කියන්නේ. මාර්ගය කියන්නේ වරද උනාට පස්සේ નિවරදි කරන්න පරමාර්ථමය ධර්මතා ටික පුද්ගලික සත්‍යයක් විදිහට රැවටුණාට පස්සේ හැදුනට පස්සේ ඒක අයින් කරන්න හදනව නෙමෙයි. එහෙම හැදෙන්න ඉස්සර වෙලා හැදෙන්නේ නැති වෙන විදිහටම කටයුතු කරන එක තමයි මාර්ගයේ ස්වභාවය. හැදුනහම ඒක නැති කරන්න උත්සාහවත් වෙනකොට වෙහසක් කරන්න ඕනේ. වෙහස දැරුවා. ඒක හැදෙන්න තිබුණ හේතුව නැති වෙන්නේ යම් හේතුවක් නිසා පරමාර්ථ ධර්මයේ වැහිලා පුද්ගලයේ කියන එක පෙවුනා නම් ඒක නැති කරන්න අපි ධාතුව බලලා පුද්ගල භාවය අයින් කරද්දී මොනින් මෙනෙහි කරනකොට සාවකාලිකව එතන එතන අරමුණේ කෙලෙස් නැති වුණාට පරමාර්ථ ධර්මයේ ප්‍රඥාප්තියකින් වහන්න පුළුවන් වහන හේතුව කියන එක අපිට නැති වුණේ නැහැ ඒක හම්බුනේ නැහැ. නමුත් මේ මාර්ගයෙන් කරන්නේ ඵලයට ප්‍රතිකර්ම නෙමෙයි හේතුවට ප්‍රතිකර්ම. ප්‍රඥාප්තියයි පරමාර්ථයයි දෙක එකට වෙන එක එකට වෙන හේතුව මොකද්ද කියලා හොයලා ඒ හේතුව නවත්තන්න කටයුතු කරන එක තමයි මාර්ගය වෙන්නේ. ඒක තමයි මේ ලෝකෝත්තර මාර්ගයෙන් කරන්නේ. ඒ කරන ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධය හැටියට පෙන්වන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි මේ පංච උපාදානස්කන්ධයේ ඇතිවීමත් නැතිවීමත් නොදැන නොදක අවුරුදු 100ක් ජීවත් වුණ ජීවිතයක් පංච උපාදානස්කන්ධයේ ඇතිවීමත් නැතිවීමත් දැනගෙන එක දවසක් ජීවත් වුණත් වටිනවා කියලා මතක් කළා. ඒ කියන්නේ සම්මත පරමාර්ථ දෙක වෙන් කර නොගෙන අවුරුදු 100ක් ජීවත් වන ජීවිතයක් සම්මත පරමාර්ථ කියන ධර්මතා දෙක වෙන් කළා දැකලා එක දවසක් ජීවත් වුණත් වටිනවා කියන tikai එකෙන් කියන්නේ. මොකද පරමාර්ථය වෙනම දැක්කොත් ප්‍රඥප්තිය වෙනම දැක්කොත් කෙලින්ම නිවන් නිවන් දැක්ක වෙනවා. ඈ කෙලින්ම යථාභූත ඥානය තියෙනවා කියලා කියන්නේ කෙලෙස් සුන්ගේ මාස්ත්‍රන්ගේ මනස මිදෙනවා. නිරෝධය සාක්ෂාත් වෙනවා. තැනකට යනවා. හරි. ඔන්න දැන් මෙතන ඉඳලා හොඳට 100ක් යොමු කරන්ට එතනදී බලන්ත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ස්කන්ධයන් දීදී මෙන්න මෙහෙම බලන්ත කියලා කනබුන ආහාරය නිසා රූපය හැදෙනවා ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා හැදෙනවා මේ නාම රූප දෙක නිසා ආහාරයෙන් හැදුණු රූපේ රූපයේ ස්පර්ශයෙන් ඇතිවෙන වේදනා සංඥා දෙක නාමයේ මේ නාම රූප දෙක නිසා විඥානය හැදෙනවා. ඊට පස්සේ ආහාරය නැති වුණු රූපේ නැති වුණු ස්පර්ශය නැති වෙනකොට වේදනා සංඥා චේතන නැති වෙන ඒ නාම රූප දෙක නැති වුණු විඥානය නැති වෙනවා කියලා ස්කන්ධයන්ගේ ඇතිවීමත් නැතිවීමත් දෙක බලන්න කියලා. ආහාරය නිසා රූපය ඇති වෙනවා ආහාරය නැතිව රූපය නැති වෙනවා කියලා බලන රූපස්කන්ධය රූපස්කන්ධය ඇති වීමත් නැතිවීමත් බලන ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා කියන චෛතසික ටික ඇති වෙනවා ස්පර්ශය නැතුවට වේදනා සංඥා චේතනා නැති වෙනවා කියලා බලනකොට වේදනා ස්කන්ධය සංඥා ස්කන්ධය සංකාර ස්කන්ධය කියන නාම ධර්ම ටික ඇති වෙනහා නැති වෙන හැටි දක්වනවා මේ නාමයයි මේ රූපයයි දෙක නිසා විඥානය හට ගන්නවා මේ නාම රූප දෙක නැති වුණු විඥාන නැති වෙනවා කියනකොට විඥාන ස්කන්ධය ඇති වෙන තියෙන දකින්න. මෙන්න මේ පංච උපාදාන ස්කන්ධය ඔය දෙන්නේ පෙළ දහම ඕක අපේ ජීවිතයෙන් හරියට අර්ථවත් විදිහට බලනකොට ප්‍රඥාප්තියයි පරමාර්ථයයි දෙක සම්මත පරමාර්ථ දෙක සම්පූර්ණ දෙන වෙන් වෙලා නිවනම කියන එකට මනස සම්පූර්ණ යොමු වෙනවා. ලෝකයේ කියන කතුරු දහම වෙනවා මේ කරන දේ. මොකද ලෝකයේ කියන එක හැම වෙලාවෙම තිබුණේ පරමාර්ථයකට ප්‍රඥාප්තිය ආදේශ දෙලයි ලෝකයේ කියන එක හැදෙන්නේ. නමුත් මේ දෙන්න දෙපැත්තට වුණාම ලෝකයේ කියන එක පවතින්නේ. හරි ඒක අපි මෙහෙම බලමු දැන්. අපි එතනදී මම එදත් කතා කළා අද දවසේදී තව පොඩ්ඩක් මතක් කළොත් දැන් මෙතන ඉන්නෝ සිංහල කතා කරන කෙනෙකුයි දෙමළ කතා කරන කෙනෙකුයි ඉංග්‍රීසි කතා කරන කෙනෙකුයි කියලා හිතන්ට අපි තුන් දෙනාටම පුරාණ කර්මය මත ඇහැ ඇදුනා කන බොන ආහාරය නිසා ඇහැ පවතිනවා ඇහැ තියෙන නිසා ඔන්න රූප පේනවා රූප ඇස් ඉදිරියට ඇවිල්ලා තියෙනවා අපි තුන් දෙනාට හැබැයි අපි තුන් දෙනාගෙන් එක්කෙනෙක්වත් මේ රූප දකින්නේ නැහැ ඇයි හිත නැති හින්දා මලමිණියක් වගේ කනබුන ආහාරය නිසා ඇතිලා තියෙනවා. ඇති විරුද්ධ රූපත් දැකලා තියෙනවා. නමුත් රූප පේන්නේ නැහැ. කොහොමද දැන් ආහාරය නිසා රූපේ හැදිලා තියෙනවා කියන දැනකට ඇවිල්ලා තියෙනවා. එතකොට මේ ආහාරය නිසා හැදුණු රූපය උපකාර වෙනවා රූපේ වෙනම එක රූපය උපකාර වෙනවා ස්පර්ශයට. කනබුන ආහාරය මොන රූප ටික හැදිලා තියෙනවා අපි ඔක්කොටත් දෙනාට. ඉංග්‍රීසි කතා කරන දෙමළ කතා කරන සිංහල කතා කරන තුන්දෙනාටම ආහාරය නිසා රූප හැදිලා තියෙන්නේ. එතකොට ආහාරය නැති වෙනකොට රූපේ නැති වෙන්නේ මරණයෙන් පස්සේ තමයි. දැනට ආහාරය නිසා රූපේ හැදිලා තියෙනවා. ඔන්න ආහාරය නිසා රූපේ හැදුනහම මේ සවිඥානික ඇහැට බාහිර රූප ගැටෙනවා. ගැටිලා ඇහ ආහාරයෙන් හැදුණු රූපේ උදව් වෙන ස්පර්ශයට. ඔන්න කන බොන ආහාරය රූපේ හැදුනා ඒ රූපේ උදව් වෙනවා ස්පර්ශයට මොකද ඒ කන බොන ආහාරයෙන් හැදුණු ඇහැට බාහිර රූප ගැටෙනවා මටත් ගැටෙනවා දෙමළ කතා කරන කෙනාට ඉංග්‍රීසි කතා කරන කෙනාට ඇහැට රූප ගැටෙනකොටම හිත ඊට අනුගත උපදින චක්කු විඥානය ඇහැ රූපයක් දෙක තියෙනකොට චක්කු විඥානය ඊට අනුගත උපදිලා ඔන්න චක්කු සම්පස්සේ ඇති වෙනවා දම්ල කෙනාටත් ඉංග්‍රීසි කෙනාටත් මටත් එහෙම. ඔන්න දැන් වස්තුවක් කියනවා. ඔන්න ස්පර්ශය නිසා ආහාරයේ හේතු ස්පර්ශය ඇති කරන්නේ. එතකොට ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා කියන චෛතසික ටිකක් පහළ වෙච්ච එක තමයි අපිට වස්තුවක් පේනවා කියලා කියන්නේ. දමිල කෙනාටත් පේනවා, ඉංග්‍රීසි කෙනාටත් පේනවා, සිංහල කෙනාටත් පේනවා දැන්. ඔන්න මේ පේනවා කියන තැන ආහාරයෙන් හැදුණු රූපෙකුයි ස්පර්ශයෙන් හැදුණු නාමෙකුයි කියලා දෙකක් තියෙනවා දැන්. දැන් තුන් දෙනාටම පෙනීම සමානයි. තියෙන වස්තුවේ හැඩය වේවා වර්ණය වේවා සමානව පේනවා. ඊට පස්සේ ඒ නාමයයි ඒ රූපයයි දෙක නිසා පැදුර කියලා දැනගන්න කමක් ඇති වෙනවා මංගා. දෙමළකට කරන කෙනාට පායි කියලා දැනගන්න එකක් ඇති වෙනවා. ඉංග්‍රීසි කතා කරන කෙනාට මැට් කියලා දැනගන්න කමක් ඇති වෙනවා. අන්න පෙනෙන තැන සමාන වුණාට දැනගන්නවා කියන තැනදි තුන් දලා වෙනවා. අන්න ඒකයි නාම රූප පත්‍ය විඥානං කියලා කියනකොට විඥානය කියන්නේ දැනගන්නවා කියන එක. නාම රූප කියනකොට පෙනෙන තැන පෙනෙන තැනට ඇහත් රූපයක් තිබුණා හිත ඊට අනුගතව උපන්නට පස්සේ තුන් දෙනාටම ඒ වස්තුව පෙවුණා. එතකොට ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා පහළ වෙන කෙනෙක් පෙවුණා. යම් වස්තුවක් පේනවා. එතකොට විස්තර මුකුත්ම නැහැ. හැඩ සතහනක් පෙනෙනවා, වර්ණ සතහනක් පෙනෙනවා විතරයි. අර මම කියන්නේ මාස 4ක 5ක පුංචි ළමයි අඬනකොට අම්මලා තාත්තලා මේ විදිහේ වර්ණ තියෙන දේවල්, සද්ද ඇහෙන දේවල් එල්ලනවා. නමුත් පොඩි ළමයා අර පාට ටික දකිනකොට සද්ද ඇහෙන එකට අනුව අඬන එක නතර කරලා බලාගෙන ඉන්නවා. හැබැයි යාට ප්‍රඥාප්තිය නැහැ. මේ කහ පාට නිල් පාට රතු පාට කියලාවත් හඳුනන්න ප්‍රඥාප්තිය නැහැ. නමුත් වර්ණය පේනවා. අන්න ඒ වගේ මේ නාම රූප කියන තැන. ප්‍රඥාප්ති මුකුත් නැහැ, විස්තර මුකුත් නැහැ, වස්තුවක් පේනවා. එතකොට ධාමිල කෙනාට සිංහල කෙනාට ඉංග්‍රීසි කෙනාට පේනවා කියන තැන දෙනකොට නාම රූපයි කියලා කතා කරනවා. ඔන්නෝ පේනවා කියන තැන පොඩි ළමයෙකුට පේනවා වගේ රූපයයි නාමයයි කියලා පෙනෙනවා කියපු තැන අන්න අර පුද්ගල භාවයයි සත්ත්ව පුද්ගල භාවයයි පරමාර්ථය දෙක එක ගොඩට දාලා තිබ්බ තැනක පරමාර්ථ කියලා ටිකක් තිබුණා නේද? අන්න ඒ ටික තියෙන්නේ ඕකේ. ඔය පේනවා කියන තැනක කන බොන ආහාරයෙන් හැදුණු කෙනෙකු කොටස් ටිකක් සතර මහා ධාතුයේ කියන රූපෙකුත් තියෙනවා. ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටිකකුත් තියෙනවා කියලා සම්මත සංකත පරමාර්ථ ධර්මය උතන තියෙනවා. හරිද? ඔය පේනවා කියන ටිකේ තියෙනවා නාම රූපය කියපු ටිකේ තියෙනවා පරමාර්ථ ස්වභාවයක් සංකත පරමාර්ථ ධර්ම කියලා දෙතෙන්ට කියනවා නාම රූපයි කියලා කියනවා. තේනවා දැන්. ඔය ටික පුරාණ කර්මෙන් හටගත්ත විපාක විපාක හරිද ඊට පස්සේ මේ පේන දේ නිසා සිංහල කෙනා පැදුර කියලා, දමිළ කෙනා පායි කියලා, ඉංග්‍රීසි කෙනා මැට් කියලා දැනගත්තා කියන්නකො. අන්න ඒක නාම රූප පත්‍ය විඥාන දැනගන්නවා විඥානය කියන්නේ දැනගන්නවා කියන්නේ. නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්තු විඥානය කියලා කිව්වෙ මෙන්න මේ ප්‍රඥාප්තියට. ඈ පැදුර කියන ප්‍රඥාප්තියක් සිහි වෙනවා. අර අපිට පුද්ගලික සත්‍යයේ කියන තැනක පෙනෙන්න තියෙන විමසනකට අතුරුදහන් වෙනවා කියලා අපි කතා කරපු ප්‍රඥප්තියක් තිබුණේ අන්නේ ප්‍රඥප්තිය තමයි මේ. සැදුර. සැදුර කියන එක පේන්න තියෙනවා විමසනකට අතුරුදහන් වෙනවා. පරමාර්ථයේ පේන්නේ නැහැ විමසනකට මතුවලා එනවා කියන ධර්මතාවයක් තිබුණා නම් එතන පේන්නේ නැහැ විමසනකොට මතුවෙනවා කියපු පරමාර්ථය තමයි ඔන්න ඔය පේනවා කියන නාම රූප දෙකේ තියෙන්නේ. තේින්ද තියෙනවා විමසනකොට අතුරුදහන් වෙනවා කියලා ලෝකයට හම්බ වෙන තැනක තියෙනවා ප්‍රඥාප්තියක් සම්මතයක් තියෙනවා නම් ඒක තමයි මේ සැදුර කියලා දැනගන්නකම සත්‍යය කියලා දැනගන්නකම පුද්ගලයා කියලා දැනගන්නකම නාම රූපච්ඡ විඥාන කියලා කියනවා. මම හිතනවා තේරෙන්න ඇති කියලා. එතකොට පුරාණ කර්මයට හටගත්ත විපාකය කියලා කියන්නේ මෙන්න මේ නාම රූපය කියන දෙකට. උතන ස්කන්ධ පංචකයම තියෙනවා. කියන්නේ ඇහත් රූපියක් දෙක ආහාරයෙන් හැදුන රූපය විපාක චක්කු විඥානේ ඊට අනුගත උපන්න එතකොට ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා පහළ වුණා කියනකොට වේදනා සංඥා චේතනයි චක්කු විඥානයයි කියන නාම ධර්ම ටික භූතිය ස්කන්ධ පංචකේම තියෙනවා. නමුත් මේ පංච උපාදාන ස්කන්ධයේ උදේ ඇතිවීමට සාපේක්ෂව මේ විඥානයේ ස්පර්ශයේ පැත්තට යෙදිලා නාම ධර්ම ඇති කරන්නේ. නාම කියන ටිකක් විතරයි මේ ඊගා විඥානයේ හේතු මේ විඥානේ හසු වෙන්නේ මේ විඥානේ නාම ධර්ම ඇති කරන්නේ මෙතෙන්ට පැමිණලා තියෙනවා. ඒක අපිට නොතේරුම් පස්සේ කතා කරමු. නමුත් දැනට අර ස්පර්ශයේ කියන තැන ඇහැතුකේ තියෙන තැන විඥානය කියන එකට වුණම ස්පර්ශය කියන එකක් ඇති වෙන්නේ විඥානයේ කෘත්‍ය අතුරු දහන් වෙනවා. චක්කු සංපස්ස නිසා අරමුණ විඳිනවා හඳුනනවා හිතනවා කියන නාම ධර්ම ටිකක් තමයි එන්නේ. ඒ කියන්නේ රූපයක් තියෙන තැනක නාම ධර්ම ටිකක් ගොඩාක් අපි ඔය කතා කළාට කෙටියෙන් ගත්තොත් සරලව ජීවිතයෙන් ගත්තොත් වස්තුවක් පේනවා. සබ්දයක් ඇහෙනවා. හැබැයි මුකුත් ප්‍රත්‍යක්ෂ නැවිතර පේනවා. පේන රූපයක් පේනවා කියන තැනක සබ්දයක් ඇහෙනවා කියන තැනක ශබ්දයක් ඇහෙනවා කියන තැනක ගන්ධයක් දැනෙනවා කියන තැනක නාම රූප දෙකක් තියෙනවා. පුරාණ කර්මෙන් හටගත් විපාකයි. තාපයෙන් ගත්තොත් ලෝකයට තේන්න නෑ විමසුවත් මතුවලා එන්න පුළුවන් මට්ටමේ පරමාර්ථ ධර්මයක් තමයි උතන තියෙන්නේ. ඊපු තැනක තියෙන පරමාර්ථ ටික තමයි ඔය. ඔය. ඊට පස්සේ ඒ නාම රූප දෙක නිසා එනෙනකොට නාම රූප පත්‍ය විඥාන මත මිනිස්සේ මේ ගැඹුරක් කියන අදහස ආවා. ඊට පස්සේ සිංහල කෙනාට මිනිහේ ඉංග්‍රීසි කෙනාට මෑන් එතකොට දෙමළ කෙනාට තව මොකක් හරි එකක් එතකොට මිනිහේ මිනිස්සේ මෑන් කියලා මොනවා මොනවා හරි කෙනා කෙනාට දැනගන්න කමක් තියෙනවා ඒක තමයි ප්‍රඥාව කියන්නේ. මෙන්න මෙතනදී හොඳට බලන්න මේ පෙනෙන දේ නාම රූප දෙක නිසා පැදුරේ කියන දැන ගැනීමක් Taman තුල ඇති වෙනවා ඊට පස්සේ ආහාරයෙන් හැදුණු ඇහත් රූපයක් දෙක වෙනස් වෙනකොට තාම නැති වෙනව නෙමෙයි ඒක නැති වෙන්නේ මරණයෙන් පස්සේ නමුත් ආහාරයෙන් හැදුණු ඇහත් රූපයක් දෙක උදව් වුණා ස්පර්ශයට ස්පර්ශේ හේතු වුණා වේදනා සංඥාට ඒ නාම රූප දෙක හේතු වුණා දැනගන්න හරි. දැන් ආහාරයෙන් හැදෙන ඇහැ රූපයක් දෙක වෙනස් වෙනකොට ගෙන් වෙනකොට විපරිණාම වෙනකොට ස්පර්ශය බිඳෙනවා. ස්පර්ශයේ බිඳෙනකොට වේදනා සංඥා චේතනා නාමතික අපහැරෙනවා. ඔය නාම රූප දෙක නැති වෙනකොට දැනගැනෙන්න තමන් තුළ නැති වෙනවා කියලා ස්කන්ධයෙන් උද්දීවේ බලනකොට මෙතනදී ධිට්ඨ ධම්මව ස්පර්ශ නිරෝධියත් නාම රූප නිරෝධිය විඤ්ඤාණ නිරෝධියත් කියන ටිකම සාක්ෂාත් වෙනවා. එතකොට ඒකේ බුදුහාමුදුරුවෝ දෙන්නේ මෙන්න මේ කාරණාවට සිහියෙන් අවධානයෙන් ඉන්නේ කියලයි. මොකද්ද? උගාන කර්මයට හටගත් විපාක වූ නැත්තම් පරමාර්ථ වශයෙන් පවතින නාම රූප දෙකක් නිසා ප්‍රඥප්තියක් Taman තුල ඇති වෙනවා නාම රූප දෙක නැති වෙනකොට ඒ ප්‍රඥප්තිය Taman තුල නැති වෙනවා කියන එකට සිහියෙන් ඉඳයි මේ මතක් කරන්නේ උදේවැය කියලා. සාපත්තකින් අපි ගත්තොත් පුරාණ කර්මයට ඇහැදිලා රූපයක් පේනවා. පේනවා කියනකොට නාම ධර්මයේ කෘත්‍යකුත් තියෙනවා කියන එක මතක් කරන්නේ. එතකොට නාම රූපයි. රූපයක් තිබුණාට හිතට නැත්තම් පේන්නේ පේනවා. පුරාණ කර්මයට ඇහැදිලා රූපයක් පේනවා. ඔන්න පරමාර්ථ ධර්මය. පේනකොට ප්‍රඥප්ති වශයෙන් Taman තුල සිහි කිරීමක් දැනගැනිල්ලක් ඇති වෙනවා. මිනිසේ පැදුර පුතා ගහක් ගලක් කියන අදහසක් ඇති වෙනවා. එතකොට මේ ඇහැපුක දෙක වෙනස් වෙනකොට ආහාරයෙන් ඇති රූපය වෙනස් වෙනකොට ස්පර්ශයේ බිඳිලම යනවා. ස්පර්ශය නිරුද්ධම වෙනවා. එතකොට වේදනා සංඥා චේතනා කියන නාම ටික සම්පූර්ණ නිරුද්ධ වෙනවා. මේ නාම රූප දෙක නිරුද්ධ වෙනකොට ඒ ඒ ප්‍රඥාප්තිය Taman තුල හටගෙන නැති වෙනවා. නාම රූප දෙක නැති වුණොත් විඥානය නැත්නම් ඒ දැනගැනීම නැති වෙනවා. මේ වගේ පරමාර්ථ ධර්මයක් නිසා ප්‍රඥාප්තියක් Taman තුල ඇති වෙනවා පරමාර්ථය නැති වෙන ප්‍රඥාප්තිය Taman තුල නැති වෙනවා කියන එක සිද්ධින් ඉඳ කියලා පෙන්නනවා. මොකද මේ මාර්ගයේ තියෙන්නේ පරමාර්ථය නැත්නම් අර ලෝකය පරමාර්ථයයි ප්‍රඥාප්තිය දෙක එකගොඩට දාලා පරමාර්ථ ටික පුද්ගලයේ කෙටිට දැකලා දුක් විඳිනවා කියන තැන තැන පිරිසිඳ දකින්නයි. එතකොට එයා මේ විදිහට කරනකොට සිබේන දුක පිරිසිඳ දකිනවා. පරමාර්ථ ස්කන්ධ ටික වෙන් වෙනවා ප්‍රඥාප්තිය වෙන් වෙනවා මේකෙදී. එතකොට සත්පුද්ගල භාවයේන තණ්හා උපාදානය කියන කෙලෙසිය ගන්න බෑ. ඇහැ රූප පැත්තට යන්න බෑ. යන්න බෑ. උපාදාන වශයෙන් නොගෙන මිදෙන කියන ටිකක් වෙනවා. අන්න ඒ කාරණාව සඳහා මේ ස්කන්ධයන්ගේ උදේවැය බලන්න කියලා කියන්නේ. එතන හරීම වටිනා තැන. එතකොට මේ නාම රූප දෙක නිසා ඇතිවෙන ප්‍රඥප්තිය කියනකොට පැදුරේ කියලා මිනිස්යෙක් කියලා හට ගන්නකොට අර නාම රූපය කියන තැනක ස්කන්ධ පංචකයක් තියෙනවා. තව පැත්තකින් ගත්තාම නාම රූපය කියලා වේදනා සංඥා සංකාර කියන නා රූප වේදනා සංඥා සංකාර කියන රූපකු නාම ටිකකු තියෙනවා. ඒ නිසා හටගන්න විඥානය කියනකොට මේ විඥානය කියන තැන අර විපාක නාම රූප දෙකෙන් එකක්වත්ම නැහැ. එකක්වත්ම මේ විඥානයේ හේතු විඥානයේ ප්‍රත්‍යයයි මේ නිසා පුද්ගලයේ කියන සිහි කිරීමක් හිස් දෙයක් මායාවක් විඥානයේ මායාවක් කියන්නේ බොරුවක් එහෙම දෙයක් කොහෙවත් නැහැ දැනවීම ප්‍රඥාක්තියක් සිහි වෙනවා ඇති වෙනවා අන්න ඒක තමයි විඥානය කියලා කියන්නේ තව පැත්තකින් ඕගලන්ට මම පරමාර්ථ ප්‍රඥාක්ති දෙක තෝරගන්න අපි මෙහෙම ගමු අපි කියමු දැන් අම්මා කෙනෙකුට දරුවෙක් ලැබෙන්නේ ඉන්නවා ඉන්නකොට තාම දරුවා දිවි වෙලා නැහැ අපි කතා වෙනවා මොකද්ද මේ ළමයට දාන නම දැන් අපි කෙනා කෙනා හිතෙන් කතා කරන්නේ අපි කෙනා කෙනා හිතෙන් කතා කරන්නේ මොකද්ද මේ ළමයට දාන නම කියලා කතා කළාම අපි කතා කරන අපි රෝෂාන් කියලා දාමු මොන දැන් අපි හතර දෙනෙක් කියනවා නම් හතර දෙනාම දැන් එක එක නම් කියන අප්පු ඒක හොඳ නැහැ ඒක මූසලයි වගේ ඒක නිකන් හරි නෑ ඔහොම ඔහොම කියලා අන්තිමට එකක් ගන්නවා හා අපිට ගන්න කියලා දානවා. මම කවුරුත් කැමති ආ ඒක නම් හොඳයි. කියලා ඔන්න දැන් ඔක්කොම ඒ සම්මතයට එකඟුණ සම්මතය. ප්‍රඥප්තියක් කියන පණව ගන්නවා අපි කෙනා කෙනා. අපි දැන් ඒ නාමයට අයිති රූපේ ඉපදිලක් නැහැ. දැන් රොතහන් කියලා නමක් තියෙනවා. හැබැයි ඒක කෙනා කෙනාගේ සිත් මට්ටමේ හිතේ හිතේ තියෙන සිතක්. දැනගැනින්න. ඒකට නම් නැහැ. නමක් නැහැ. ඒක රූපයකින් ආවත් නෙමෙයි. රූපයකට අයිතිත් නෙමෙයි. චේතනාවක්. ඔබට කියන්න තියෙන ප්‍රඥප්තිය කියන එකට කියන්න තියෙන සාපේක්ෂයෙන් චේතනාවක්. මේ යම් යම් චේතනා සහිත විඥානයක් මේ උපදීන නාම රූපච්චය විඥානං කියනකොට ඒ විඥානයේ යම් චේතනා ගතිය තමයි ප්‍රකට වෙන්නේ. ඒ උපදින විඥානයේ චේතනා ලක්ෂණය තමයි ප්‍රකට. අපි කර්ම චේතනාව කර්මයයි කියලා කියන්නේ අවිද්‍යාව තිබුණොත් මෙන්න මේ චේතනාවම තමයි අපිට කර්ම වෙන්නේ. නමුත් තාම කර්ම නෙමෙයි. අවිද්‍යාව නැහැ නේ තාම. එතකොට ඔන්න දැන් රොසාන් කියලා අපි කෙනා කෙනා හිතාගත්තා. කෙනා කෙනා අදහස් කරගත්තා. ඔන්න ඊට පස්සේ පහු කාලෙදී අර දරුවා බිහි වෙනවා. දරුවා උපදිනවා. ඉපදුනහම දැන් අපි මොකද කරන්නේ? ඒ රූපේ දකිනකොට අන්න අපි ගාව තියෙන ප්‍රඥප්තිය අර රූපයෙන් ගන් චුට්ටක්වත් මෙහෙම මේ රසාන්තර ප්‍රඥප්තිය එන්නේ නැහැ. අපි ගාව තියෙන ප්‍රඥප්තිය අර රූපෙට යන්නේ නැහැ. අයිතිත් නැහැ. ඒ රූපේ දකිනකොටම ආ රසාන්නේ ඈ රසාන් හැම කිරිමිලා මේ මේ හරි ලස්සනයි හැබැයි. ඈ හොඳට අත්පය සම්පූර්ණ ඉපදිලා තියෙනවා. තියෙන තැනකින් දැන් ඒක දකිනකොට ඒ රූපය කන බුන ආහාරයෙන් හැදුණු කුණප කොටස් ටිකක් සතර මහා ධාතුයි ඔන්න පරමාර්ථයි ඒක ඇහැ අපේ ඇස් ඉදිරි පිටට ඇවිල්ලා හිත හිත අනුගතයේ යෙදিলা පෙනෙනවා ඔන්න නාම රූපයි පෙනෙනවා පරමාර්ථයි ස්පර්ශයෙන් හටගත් වේදනා සංඥා චේතනා කියන කායික ටිකක් තියෙනවා ස්පර්ශයෙන් නැති වෙන නැති වෙන්න පුළුවන් ඔන්න ඒකෙන් පෙනුණා කන බුන ආහාරයෙන් හැදුණු කුණප කොටස් ටිකක් වූ සතර මහා ධාතුයි රූපය රූපේ ගෙනාවා. රූපේ තේරුණා. තේරෙනවා. තේනකොටම රසාන් කියන දැනගැනිල්ලක් ප්‍රඥප්තියක් අපි ගව සිහි වෙනවා. නාම රූප පත්‍ය විඥාන. විඥාන. එතකොට මේ නාම රූප දෙක නිරුද්ධ වෙනකොට හැත් රූපයක් දෙක නැති වෙනකොට මේ පෙනෙනකම නැති වෙනකොටම රසාන් කියන දැනගැනිල්ල නැහැ. අපි අනිත් පැත්ත බලනකොට වෙන දෙයක් අපිට සිහි වෙනවා වෙන දෙයක් දැනගන්න. එතකොට මෙන්න මේ රූපයේ දකින්නකොට රෝගාන් කියන ප්‍රඥප්තියක් Taman තුල ඇති වෙලා මේ ප්‍රඥප්තිය Taman තුල නැති වෙනවා කියන එකට සිහියෙන් හිටියොත් අපිට හැම වෙලාවෙම පෙනෙන දේ නිසා Taman තුල ප්‍රඥප්තිය ඉපදලා නිරුද්ධ වෙනවා කියන අදහසක් ඇති වෙයි මිසක පෙනෙන ඇහෙන පැත්තේ නිමිති හිටින්නේ නැහැ පුද්ගලයෙක් කියලා. අර කන බුන ආහාරයෙන් හැදෙන තුන් කොටස් ටිකක් තියෙන සතර මහා ධාතු රූපේ පැත්තේ සම්මත වශයෙන් පෙනෙනකොට අතුරුදහන් වෙනවා පෙනෙන්න තියෙනවා විමසනකොට අතුරුදහන් වෙනවා වගේ පුද්ගලයේ කම්බ වෙන්නේ ඒ පෙනෙන්න තියෙන්නේ මොනුවනට කනබුන ආහාරයෙන් හැදුණු කුණු කොටස් ටිකක් සතර මහා ධාතුයි ස්පර්ශ නිසා පේනවා කියන ටිකක් තමයි තියෙන්නේ තියෙන්නේ පරමාර්ථය ඒ නිසා රෝසාන් කියන ප්‍රඥප්තිය කැටි වෙනවා ප්‍රඥප්තිය නැති වෙනවා කිව්වහම ප්‍රඥප්තිය පරමාර්ථය දෙක වෙනව පේනවා ස්කන්ධයන්ගේ උදේවැය බැලී එතකොට එයා දුක පිළිසින් දකිනවා සමුදය දුරු කරනවා නිරෝධය වඩනවා කියන ටික ඔක්කොම කරනවා තමයි. නමුත් මේ චතුරාර්ය සත්‍ය දන්නේ නැත්නම් ලෝකෝත්තර මාර්ගයක් වඩන්න දන්නේ නැත්නම් ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම බලන්න දන්නේ නැති කෙනාට මොකද වෙන්නේ කෙනාට කියන අසුතවත් පුතඥය. අසුතවත් පුතඥය පරමාර්ථ ධර්මයක් නිසා උපදින ප්‍රඥාප්තිය භාවිතා කළොත් තියෙන හානිය අනර්ථය ප්‍රඥප්තිය කියන එකෙන් පරමාර්ථයක් වහන්න පුළුවන්. යථාර්ථයක් වැහෙනවා. එතකොට කෙලෙසුන්ට තෝතැන්නක් වෙනවා. පංච උපාදානයේ හිත වූ රූපයක් බවට පත් වෙනවා. උපාදානයේ හිත වූ වේදනා සංඥා සංකාරයක් වෙනා මේ ස්කන්ධ ටික ප්‍රඥප්තියෙන් ගැහුණොත් එහෙම වුණොත් ඒක දුක දුක හැදෙනවා දුකට මූලයක් අනන්ත සංසාරේ උපදිනවා කියලා ඉගෙනගෙන නැහැ භයානකකම ඉගෙනගෙන නැහැ එයා මොකද කරන්නේ මේ රූපේ දකිනකොට තමන් කලින් තැලසම් කරගත ප්‍රඥාප්තිය ගෝසාන් කෙනෙකු සිහි වෙනවා. දෙක දෙපැත්තට තියලා අවසන් කරගන්න තරම් හික්මෙන්නෙත් නැහැ, හික්මීමක් ගන්නෙත් නැහැ. ඒකයි ආර්යයන් නොදන්නා වූ නොදක්නා වූ ආර්ය ධර්මයේ හික්මුනේ නැති ආර්ය ධර්මය අහලා නැති ආර්ය ධර්මයේ හික්මුනේ නැති හික්මෙන්නේ නැති කෙනයි අසුතෝ ඒ බඳු කෙනා හික්මිලත් නැහැ හික්මෙන්න උත්සාහවත් වෙන්නේ නැහැ එහෙම දන්නේ නැහැ. අසුතවත් අහලත් නැහැ. එයා මොකද කරන්නේ? මේ රූපයේ දකින්නකොට රසායන කියන ප්‍රඥාප්තිය කියනවා ප්‍රඥාප්තිය පරිහරණය ප්‍රඥාප්තියෙන් රූපෙ දිහා බලන තමන්ගේ හිතේ තියෙන අදහස රසායන කියන අදහසින් බලන. එතකොට ඒක බලනකොට බලනකොට මොකද වෙන්නේ? අර රසාන් රසාන් රසාන් කියලා ප්‍රඥාප්තියෙන් අර පරමාර්ථ ධර්මතා දිහා බලනකොට බලනකොට බලනකොට අපි කපු පොළේ අපිම වැටෙනවා. කාලයක් යනකොට අපිට ඒ රූපය රොෂාම වෙනවා. ඒ රූපේ පුතාම වෙනවා. අම්මම වෙනවා. දැන් අපිට හිතෙන්නේ අම්මා දකින හින්දා අම්මා කියලා හිතනවා පුතා දකින හින්දා පුතා කියලා හිතනවා රොෂාන්ව දකින හින්දා රොෂාන් කියලා හිතනවා වගේ. දැන් ඔන්න රොෂාන් කියන එක පේන්න තියෙනවා විමසනකොට අතුරුදහන් වෙනවා කුණුප කොටස් ටිකක් සතර මහා ධාතුවේ නාම රූපයි කියන පරමාර්ථය එක්කම පේන්නේ නැහැ. විමසුමුත් මත වෙනවා කියලා දෙක එකගොඩට යටිලා ඇති. ඔන්න දැන් පංච උපාදාන ස්කන්ධයක් රූපේ පුද්ගලේ. දැන් ඉතින් අර මෙතෙන්ට ආවේ මෙන්න මේ වෙන වෙනම තිබුණු දෙක වෙන වෙනම අවසන් කරගන්න දන්නේ නැති, දක්ෂ නැතිකම හිඳයි. අපි මෙතෙන්ට වැටිලා තියෙන්නේ. අපි මෙතෙන්ට වැටුණාට පස්සේ මේ දෙක වෙන් කරන්න කියලා මොන තරම් හැදුවත් ඒ වෙලාවට රබර් බෝලයක් උපාගෙන නැක යට යනවා වගේ මේ දෙක වෙන් කරන්න බලන තා කෙලස් අඩු වෙලා පරමාර්ථය හිතට දැනෙනවා අත්හැරපු ගමන්ම ආයි පුද්ගලෙක් වෙනවා. ඇයි ජීවා මොහොතදී ආයි බලනෝනේ පුදුසක් කියලා. ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මෙන්න මේ ලෝකෝත්තර මාර්ගය කියන්නේ වෙන මොකද වෙන ස්කන්ධයන්ගේ උදේවැය බලන්ට ගියොත් කෙලින්ම ප්‍රඥප්ති පරමාර්ථික වෙන් කළා දෙනවා. වෙනවා. වෙන් කළා. එතකොට නමුත් ඒ නුවණ නැති වුණොත් වෙන්නේ අපි නාම රූප දෙක නිසා ප්‍රඥප්තිය කියන්නේ අදහසක්. ඒක හිස් එකක්. සංකාරයේ කෙහෙල් කඳක් කියලා කියන්නේ. පතුරු ගහලා පතුරු ගහලා බැලුවොත් හරයක් නැහැ අරටුවක් නැහැ ඒ වගේ මේ සංකාරයේ ප්‍රඥප්තිය කියන එක මෙනෙහි කළ ගවේෂණය කළ කළ බැලුවොත් බොරුවක් මායාවක් පුස්තක් හිස්දයක් අදහසක් කෙනා කෙනාට රූපේ දක්නට අදහසක් ඇති වෙනවා ඈ සිතුවිල්ලක් චේතනාවක් පහළ වෙනවා ඒ චේතනාව කොහාටවත් අයිතිත් නැහැ ඒකට අයිති දෙයක්වත් නැහැ ඒක මෙකකටවත් අයිතිත් නැහැ හටගෙන නැති වෙනවා ඔතෙන්ද සංස්කාර කියලා කියනවා අනිත්‍යවත සංඛාරා. සංඛාරය අනිත්‍යයි මේ ප්‍රශ්නේ කියන්නේ උප්පාද වායද මේ ඉදිරියට නිරුද්ධ වෙනවා. උපචිත්තනේ විඥාති. ඒ රූපේ දකින්න සද්දය ඇහෙන ගාන තමන් තුළ සීලල නැති වෙනවා. උපචිත්තනේ තේසම් උපසමෝ සුඛෝ. ඒ සංස්කාරය සංසිඳුණු. ඒ ප්‍රඥප්ති සංසිඳුව සැපයි. නමුත් අපිට සංස්කාරය සංසිඳෙන්නේ ප්‍රඥප්ති සංසිඳෙන්නේ මොකද? සංස්කාරය පරිහරණය කරනවා ප්‍රඥප්ති පරිහරණය කරනවා. ඒ අපි ගාව ඇති වෙන දැනුමෙන් ඒ දැනුම ඇති වෙන්න හේතු වෙච්ච හේතුව පැත්තට යනවා අපි. එහා පැත්ත රූප පැත්තට කියලා රසම් කියලා බලනවා, පැදුර කියලා බලනවා, ගහක් කියලා බලනකොට අපි දැනගන්න දැනගන්න දේවල් ලෝකේ තියෙන දේවල් වෙලා ලෝකයේ කියන එකක් නිර්මාණය වෙලා ඇති. සම්මතියක් නිර්මාණය වෙලා ඇති. ප්‍රඥාප්තියක් නිර්මාණය වෙලා ඇති. දැන් ඉතින් ලෝකයේ කියන එක ඇත්ත වෙලා අපිට. ඔක දුක් විඳිනවා. බුද්ධි කතාවයි තියෙන්නේ මේ ලෝකයේ ඇතුළට ගිහිල්ලා ලෝකෙන් මිදෙනවා කියන එක පුද්ගලයයි පරමාර්ථයේ දෙකේ පොකට දාලා තියෙන තැනක පරමාර්ථය බලලා බලලා මතු කරන්න පුද්ගල භාවය අයින් කරන්න හැදුවට කරන්න බෑ වෙන්නේ ඒ හිඳයි ලෝකෝත්තර මාර්ගය කියලා මේක පෙරවලට මොකට කියනවා සේතු ධාතු නැත්නම් හිස්සුන් කල්පඳක් වගේ කළා මත්තු මූපදින ස්වභාවයට පත් කරනවා කියලා කියන්නේ මේ පරමාර්ථයේ ධර්මයේ එළඹ සිටින්න ප්‍රඥාප්තිය අතුරුදහන් වෙන්න කරන්නේ මේ මොකද්ද මේ දෙක දෙපැත්තේ තියෙන දෙක දෙපැත්තටම කියන්නේ එච්චරයි දෙක එක ගොඩට දාගෙන දෙකකින් දෙපා කියන එක බුදුහාමුදුර පෙන්නන ඒකයි පංච උපාදානස්කන්ධයේ උදේවේ දන්න කෙනා දන්නවනම් අවුරුදු 100ක් ජීව නොදැන අවුරුදු 100ක් ජීවත් වුණත් සිත් ජීවිතය කියලා කියන්නේ මෙතන ප්‍රඥා පරමාර්ථයේ ඒ නිසා ප්‍රඥාප්තියක් උපදිනවා මේ දෙක දෙකක් කියලා දැක්කේ නැත්නම් මෙන්න මේ පංච උපාදානස්කන්ධ ලෝකය හැදෙනවා. මේ පරමාර්ථ ධර්මයේ තියෙන පුද්ගලික සත්‍යය කියන එක හැදෙනවා කියලා එයා දන්නේ කියන එක. එයා ඒ දුකෙන් නිදහස් වෙන්න දන්නේ නැහැ. දුක හැදුණ හැටි දන්නේ නැහැ කියන එකයි වෙන්නේ. පංච උපාදානස්කන්ධ ජීව වේදනක මේක ජීව දවස ජීවිතනක වටිනවා කියලා කියන්නේ. මෙන්න මේ නාම පෙනෙනවා කියන තැන විපාකයි. නාම රූප දෙක පරමාර්ථයි. ඒ නිසා කොහොඹ ගහ මිනිස්සයා ඊර හඳ දුව පුතා මතත් ප්‍රඥප්තියක් අදහස මාත්‍රයක් නාම රූප දෙකට අයිති නැහැ දකින්න කෙනාගේ සිතේ සිහි වෙනවා ඒක සිත තුළම ඒ ප්‍රඥප්ති පැදුර ගහගෙන ප්‍රඥප්තිය හටගෙන තමන් තුළම නැති වෙනවා මේකට අරකට අයිති නැහැ නාම රූප දෙක ඒ නාම රූප වලට ආහාරය නිසා හටගත් රූපය කවුද හරි ආහාරින තියෙන උඩ නැති වෙන්නේ ස්පර්ශය නිසා හටගත් වේදනා සංඥා චේතනා ස්පර්ශය ටික නැති වෙනකොට නැති වෙනවා. එතකොට මේ නාම රූප දෙක බිඳනකොට තමන් තුළ උපන්න ප්‍රඥාප්තිය තමන් තුළම නිරුද්ධ වෙලා යනවා. අහේ ඉතුරු එතකොට මේ විදිහට දෙක දෙපැත්තට හිටින විදිහට බැලුවාම දැක්කාම සම්මත පරමාර්ථ කියන දෙක වෙන වෙන එක තමයි ඔකෙන් වෙන්නේ. ඔන්න ඕකයි මේ ලෝකෝත්තර මාර්ගයකයි සාමාන්‍ය විදර්ශනා ඥානයකයි අතර වෙනස. අපි සතිපට්ඨාන වඩන තැනක විදර්ශනා ඥානය කියලා කියන්නේ පුද්ගලයෙක් කියලා පෙනෙන තැනක පුද්ගල භාවයේ తాවකාලිකව යටකරනද සමතියක් ඇති කරගන්න කෙස්ලොම් නේදත් සම්මස්හාර කුණුප කොටස් ටිකක් කියලා බලනවා. ඒ බලන්නේ අවිද්‍යාව නැති කරන්න නෙමෙයි එහෙම නැති කරන්න බෑ. පුද්ගල භාවය නිසා ඇති වෙන ලෝභ දේශ දෙකතාවකාලිකව යට කරන්න. ඈ එතකොට විනීත ලෝකයේ අභිෂ්‍යා දෝමනස බලන්න එතන මෝහය අවිද්‍යාව නැති කරන්න දෙන්නේ නැහැ. විනීත ලෝකයේ අභිෂ්‍යා දෝමනස ලෝභ දේශ දෙක හික්මන්ට විතරයි දැනට පුද්ගල භාවය යට කරලා පරමාර්ථ ස්වභාවය මතුවෙන විදිහට බලන්න. නමුත් මේ දෙක දෙපැත්තට වෙන්නේ ලෝකෝත්තර මාර්ගයෙන්. ඒ කියන්නේ ස්කන්ධේ බුද්ධිය දන්නවා වගේ නුවණට. ඒ නිසායි මෙන්න මේ ස්කන්ධයන්ගේ උදේවය බලනවා කියන එකට මේ සාසනයේ සුවිශේෂී තැනක් එන්නේ කියන එක මම මතක් කරා. ඉතින් මම ඔය මාර්ගය කියන එක හැම එකකට වඩා මේක වෙනදට කතා කරන එකට වඩා මේක විශේෂයි කියලා කිව්වේ ඒකටයි. එතෙන්දී ඕගොල්ලෝ දස්ස වෙන්නට ඕනේ ඇහෙන් බලාගෙන ඉන්නකොට අපිට ප්‍රඥාප්තිය රූපයක පිහිටියොත් ඒ වස්තුව පේනවා. පොල් කියලා කිව්වොත් ඒක පේන රූපෙක පිහිටියොත් gediyak පේන්නේ. gediyak පේන්නේ. පොල් කියලා gediyak පේන්නේ. නමුත් ඒක නාම පිහිටියොත් පොල් කියලා සිහි වෙනකොට හිතට ඇඳේ රූපය. ප්‍රඥප්තියට මොන විදිහට රූප ඇඳෙන්නද? අපි උදාහරණයක් ඇටියට ගත්තොත් අපි දැන් වැඩ කර කර ඉන්නවා ඒ කියන්නේ ඔය කියන දිල පොල් gediyak අරගෙන ඉන්න උපාර ගබඩා කාමරේ ඇති කියන. ඉතින් මෙච්චර බඩු මේ විදිහේ ද්‍රව්‍ය කාරණා තියෙන කාමරයක මෙයා පොල් කියලා එකක් මුස්සගෙන ඉන්නේ gediyak මුස්සගෙන ඉන්නේ ඇයි? පොල් කියන සද්දය ඇහෙනකොට මෙන්න මේක තමයි හැඩය කියලා හැඩයක් නැවෙනවා. ඒ තමන්ගේ හිතේ තියෙන හැඩයට ගැළපෙන රූපයක් තියෙනවද කියලා බලලා බලලා බලලා ගැළපෙන රූපය ආපු ගමන් මේ පුස්තක නෙන්න එකයි ඔය කරලා තියෙන්නේ. එතකොට පොල් කියනකොට හිතට යොමු නැති වුණාට හොයාගෙන යන්න පුළුවන් විදිය හැඩයක් ඇදෙනවනේ. ඒකට ඒ කියන චිත්තජ රූපේ. නාම ධර්ම පොල් කියන ප්‍රඥප්තිය වේදනා සංඥා සංකාර කියන නාම ධර්ම ටිකේ පිහිටියාම හිතට සිහි කරනකොට රූපයක් තියෙනවා. පොල් කියන ප්‍රඥප්තිය කනබුන ආහාරයෙන් ලැබෙන රූපයක පිහිටියාම ඇහැට පෙනෙනවා. කනබුන ආහාරයෙන් සතර මහා ධාතු රූපයක පිහිටියාම ඇහැට පෙනෙනවා. නාම ධර්මයක පිහිටියාම සිහි කරන්න පුළුවන්. නමුත් පොල් කියන ප්‍රඥප්තිය ඇහෙනකොට ඇහැට රූපයකට ඇදෙන්නත් බෑ හිතට රූපයකට නැගෙන්නත් බෑ රූප හම්බ වෙන්න බෑ මේ ප්‍රඥප්තියට රූපයක්වත් වේදනාවක්වත් සංඥාවක්වත් සංකාරයක්වත් හසු වුණොත් මොකද මේ ප්‍රඥප්තිය කියලා කියන්නේ විඥානය මේ චේතනාව චේතනාව කැටිවිච්ච විඥානය මේ විඥාණයට නාම රූප දෙක නිසා හටගත්ත විඥානේ නාම රූප දෙක නැතිව නැති වෙනවා හැබැයි මේ විඥාණයට වෙන නාම රූප දෙකක් අහු වුණොත් නැති වෙන්නේ. නාම රූප දෙක නිසා හටගත් විඥානේ නැවත නාම රූප දෙකකට ප්‍රත්‍ය වුණොත් පොළ කියලා හිතේ හෝ පෙනෙන්න හෝ පෙනෙනවා හෝ සීකරන්න හෝ පුළුවන් වෙයි. නාමෙ පිහිටියොත් පොල් කියන ප්‍රඥාවතේ නාමෙ පිහිටියොත් සීකරන්න පුළුවන් වෙයි. පොල් කියන ප්‍රඥාව රූපෙ පිහිටියොත් දකින්න පුළුවන් වෙයි. පොල් කියන ශබ්දය පොල් කියන ශබ්දය කනට ඇහෙන ශබ්දෙට පිටුත් පොල් වල හඬ ඇහෙන්න පුළුවන් ඒ පොල් ගෙඩි හෙල්ලෙන ශබ්ද පොල් ගෙඩි වැටෙන ශබ්ද කියලා වහන්න පුළුවන් ඒ වගේ මෙතනදී ප්‍රඥප්තිය කියන එකේදී හොඳට තමන් යමක් දිහා බලාගෙන ඉන්නකොට ඒ නිසා තමන් තුළ දැනගැනිල්ලක් ඇති වෙනවා පෙනෙන දෙයට ඒ දැනගැනිල්ල චුට්ටක්වත් අයිති නෑ පෙනෙන දේ නැති වෙනකොට දැනගැනීම තමන් තුළ නැති වෙනවා කියන එකට හොඳ සිහිය තියෙනව නබෝ කලකින් මේ ප්‍රඥප්තිය නාම රූප දෙකෙන් වෙන වෙනවා එදාට මායයට එන්න අඩිසලකුණු නැහැ ගතිය ආගති නැහැ යම දැකලා පැත්තකට ගියම ඒක සිහි කරන්නවත් බැරි අපිට ඇහැ රූප කන ශබ්ද කියලා බාහිර පැත්තට ගිහිල්ලා කෙලෙස් වශයෙන් රූප ශබ්ද වලට ඇසුරු කරන්න පුළුවන්කම තියෙන ප්‍රඥප්තිය උදව් කරගෙන. විඥානයේ අධ්‍යක්ෂණය අරගෙන ඒකට යන්න පුළුවන්. නාම රූප නිසා හටගත් විඥානයේ නාම රූප නැතිව නැති වෙනවා කියලා ස්කන්ධයන්ගේ උදේවයට සිහියෙන් හිටියොත් මේ ස්පර්ශ ආයතන හය පැත්තට යන්න බෑ අපිට. ඊට පස්සේ මට දැන් ඇහැ ඇහැට රූපයක් පේනවා හරි හොඳට පේනවා රූපේ කොහොඹ ගහ කියන ප්‍රඥප්තිය මංගාවයි හටගත්තේ. හැබැයි ඒක මෙහෙමයි. අර වෙනදා අපි කතා කරනකොට තිබ්බ මොඩකමත් මේක කියන්න බෑ. ටීවී එකේ තියෙන්නේ වර්ණ සටහනක් රූපයක්. ඒක බලාගෙන පුද්ගලයෙක් සත්‍යය කියන අදහස අපි ගාවයි ඇති වෙන්නේ කියලා කිව්වොත් අනුසේ පිටලා තියෙනවා. ඒ කියන්නේ මේ ඒ ටීවී එකේ වගේ පෙනෙන රූපේ බලාගෙන පුද්ගලය කියන අදහස ඇතිලා මගේ පුද්ගලය කියන අදහස ඇති උනේ මේ රූපේ බලාගෙනයි කියන එක තියෙනවා. ඔබ කියනවා ගහේ ඡායාව. ගහ අනික ඡායාව අනික හැබැයි මේ ඡායාවයි ගහට ගහේ ඡායාව කියන වගේ තැනක් උතන. නමුත් ගහ නිසා ඡායාවක් වැටෙනවා ගහ හේතු ඡායාව ඵලයක්. හැබැයි ඡායාව කියන්නේ ගහේ ඡායාවක් නෙමෙයි. ගහටවත් අයිති නැහැ. ඡායාව ගහට අයිති නැහැ. ගහ නිසා හටගත්ත ගයෙන් සම්පූර්ණම වෙන් වෙලා ඒ හේතුවක් විතරයි ප්‍රත්‍ය ඡායාව ඡායාවක් මිසක හිරුවෙලියයි පොළොවයි ගහයි නිසා වැටෙන ඡායාව හිරුවෙලියක් නෙමෙයි පොළොවක් නෙමෙයි ගහක් නෙමෙයි ඒ නිසාත් නෙමෙයි ඒ කියන්නේ ඒවට අයිති ඒ වගේවත් නෙමෙයි ඒවට අයිතිවත් ඒ වගේ ගෑවිලාවක් නැහැ සම්පූර්ණ වෙන් වෙලා ඒක ස්වාධීනයි දැන් මේ ඡායාව ඒ නිසායි මේ ටික නැ වෙන මේවා වෙන් වෙනකොට අරගෙන තියෙන්නේ ඒ වගේ ටීවී එකේ නැත්තම් රූපේ බලාගෙන ප්‍රඥප්තියක් අපි ගාව ඇති වෙනවා කියලා කිව්වා අර රූපේ බලාගෙනයි මං ගාව ප්‍රඥප්තිය ඇති වෙන්නේ කියලා මේ ප්‍රඥප්තියට අපි ගාව රූප නිමිත්ත ගැට ගැහෙනවා ඉදිරියෙන් කියන රූපේ අර දහ දකින්නකොට නැත්නම් අර රූපේ දකින්නකොට කොහොඹ ගහ කියන අදහසක් ඇති වෙනවා කියලා මේ අද එතකොට ඔබට කියන ආරම්මන ප්‍රත්‍ය ප්‍රත්‍ය වෙලා අර ගහ අරමුණු කරගෙන මේ වගේ ප්‍රඥප්තියක් ඇවිල්ලා කියන එක ඒක තියෙන්නේ. නමුත් මෙතනදී ඕගොල්ලෝ මේ රූපය දකිනකොට කොහොඹ ගහ කියන ප්‍රඥප්තියක් ඇති වෙනවා කියලා ප්‍රඥප්තිය තමන්ගේ මනසට කොටු කරලා සීමා කරලා වෙනමම ගන්න අරක හේතුයි. ඒක දකිනකොට වත් මේක ඇති වෙනවා කියලා ඒක බලාගෙන ඒ නිසා ඇති වෙනවා නෙමෙයි. ඒක හේතුයි, ඒක ප්‍රත්‍යයයි. හැබැයි ප්‍රත්‍ය සමුප්පන්නේ හේතු සමුප්පන්නේ මේ ප්‍රශ්නෙටයි තියෙන්නේ. ඒ කියන්නේ ටීවී එකේ රූපය බලාගෙන පුද්ගලෙක් මංගා වැටෙනවා කිව්වහම මංගාව පුද්ගලයා ඇති වෙන එකට අර රූපය ආරම්භන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ වගේ ආරම්භන ප්‍රත්‍යයක් තියෙන්න බෑ මේකට. එහෙම වෙන්න බෑ. එතකොට ප්‍රඥාප්තිය කියන එකට මම කතා කරන දේ බොහොම සීම සිම් සිද්ධියක්. කිසිම ස්කන්ධයක් ගෑවෙන්නේ නැති තැනකට අල්ලගන්න. මම එතෙන්ට එන විදිය වඩන හැටි මම කියලා දෙන්නම් එතකොට එතෙන්ට ඔයගලන් පහුවෙන් එන්න පුළුවන් වෙයි නමුත් මම වෙනද කතා කරන සිද්ධිය ටීවී එකේ වගේ සත්‍ය පුද්ගලෙක් නොවන රූපය අපිට තියෙන්නේ ඒක දකිනකොට පුද්ගලෙක් සත්‍යයක් කියන හැඟීම මංගාව යටි වෙන්නේ කියලා අපි බැලුවන වෙනදට හැබැයි ඒ බලපු එකෙත් අංශයක් තියෙනවා ඒකෙද ඉස්තාසියුම් කෙලෙසේ පේන්නේ නමුත් මොකද ඒ රූපේ බලාගෙන ඒ රූපේ නිසා පුද්ගලෙක් කියන කම මංගා වැටිලා කියන ප්‍රඥප්තියක් ඇති වෙලා කියනකොට මේ ප්‍රඥප්තියට රූපේක නවතනක් අයිතිවාසිකම මොහොතකට අවස්ථාවකට ආරම්භණකට දීලා තියෙනවා. නමුත් මෙතනදී එහෙමවත් මෙහි ප්‍රඥප්තිය එහෙ නිසා උපදිනවා නෙමෙයි. ඒ නිසා මෙහෙ උපදිනවා. ටීවී එකේ රූප බලාගෙන මෙහෙ උපදිනවා නෙමෙයි. ඒ කියන්නේ ඒක බලාගෙන උපදිනවා නෙමෙයි. ඒක නිසා ප්‍රත්‍යයෙන් උපදිනවා හැබැයි මේක ප්‍රත්‍ය සම්පන්නය. මේ ප්‍රඥප්තියට මිනිස්සේ පුතා අම්මා තාත්තා පැදුර ගහ කොළ කියනකොට ඇහින් බලනවත් ඇහින් බලන දකින රූපයකට මේ ප්‍රඥාප්තිය ඇඳුවොත් තමයි හිතින් සිහි කරන එකට ප්‍රඥාප්තිය ඇඳෙන්නේ රූපයකට කිසිම වෙලාවක රූප වේදනා සංඥා සංකාර කියන ස්කන්ධයන්ගෙන් මේ නාම රූප දෙකෙන් එකක්වත් මේකට අහු වෙන්න තියන්න එපා තියෙන්න බෑ එහෙම වුණොත් නාම රූප දෙක නිසා හටගත්ත මේ විඥාණයට නාම රූප දෙක හසු නොවුනොත් විඥාණය අනාහාරව නිරුද්ධ වෙනවා නාම රූප නිරෝධයෙන් විඥාණය නිරුද්ධ වෙනවා කියන එකයි නිවන කියලා කියන්නේ නිවනට මඟ එතකොට අඩිසලකම නැහැ අතනින් දැන් ආවේ අතෙන්ට යන්නේ කියන තැන නිමිති හිතින්නේ. හරි. ඕක තේරුණා වෙන්න ඇති. දැන් මම ඔයගලන්ට කියලා දෙනවා. ඕක ජීවිතයෙන් දකින්න ඕනේ හැටි පොඩ්ඩක් භවනා කරන හැටි. දැන් සම්මත પરමාර්ථ දෙක වෙන්වෙන්න ඕනේ නාම රූප දෙකෙන් ප්‍රඥප්තිය වෙන් කළා ගන්න ඕනේ ප්‍රඥප්තියට නැත්තම් විඥාණයට නාම රූප දෙක ගෑවෙන්නවත් බෑ මේ විඥාන කිත්‍ය රූප වේදනා සංඥා සංකාර සංකාර කියන්නේ රූප වේදනා සංඥා සංකාර කියන නාම රූප දෙක විඥානයේ පවතින තැන විඥානයේ පැවතුනොත් නිරුද්ධ වෙන්නේ ඒ හින්දා විඥාණයට පිටියක් දෙන්න එපා මේ විඥාණයට නාම රූප දෙක අහුවෙන දෙන්න එපා නාමං ඒකවන්තු රූපං ဒ ුතියන්තු විඥානං මැජ්ජේ නාමයේ එක්කන්තයක් රූපයේ එක්කන්තයක් විඥානයේ නැදයි කියලා අපි මැජ්ජ සූත්‍රයේදී කතා කළානේ ආධ්‍යාත්මික ආයතන එක්කන්තයක් බාහිර ආයතන එක්කන්තයක් විඥානං මැජ්ජේ මේ නාමයන්තිත හෝ ගියොත් මේ විඥානය කියන්නේ දැනගැනිල්ල. මිනිස්සයා කියන දැනගැනිල්ල රූපයකට දැම්මොත් රූපයන්තේ නාම ධර්ම වලට දැම්මොත් නාමයන්තේ. නාම රූප දෙකෙන් එකකටවත් යන්න බෑ විඥානම් මැදේ දැනගැනිල්ලක් විතරයි. විඥානයක් විතරයි. ආධ්‍යාත්මික ආයතන එක්කන්තය බාහිර ආයතන එක්කන්තය මිනිස්සයා කියලා කෙනෙකුට මිනිස්සයා කියන අදහසක් එනවා. මිනිස්සයා කියලා කියන්නේ මේ ඇහැතයි කියලා දැම්මොත් ආධ්‍යාත්මික පැත්තේ මිනිසයා දකින්නේ ඇහැ කියලා දැම්මම ආධ්‍යාත්මික පැත්තේ නැත්නම් මිනිසයා කියලා කියන්නේ රූපෙටයි කියලා රූපෙ පැත්තට ගියාම බාහිරාන්ත. ඇහැ පැත්තට රූපෙ පැත්තට තිරින්ද බෑ විඥාන මජ්ජ මිනිසයා කියන දැනගැනිල්ලක් ඇති වුණා. දැනගැනිල්ල කියන්නේ ඇහැ රූපේ නැති වෙන තියෙන එක ඇහැ රූපෙටයි තියෙන්නේ. ඔය විදිහට ගත්තාම කෙටියෙන් විපාක නාම රූප දෙක පැත්තේ ප්‍රඥප්ති වශයෙන් සම්මත නිමිති කිසිවක් ලැබෙන්න බෑ. ලෝකෙම ඉවරයි ප්‍රශ්නේ ඉවරයි. විපාක නාම රූප දෙක පැත්තේ ප්‍රඥාප්ති තිබුණොත් සම්මත නිමිති තිබුණොත් දුව පුතා අම්මා තාත්තා රන් රෙදි මුතුමෙනෙක් ගෝවලදර ලෝකයක් හම්බ වෙයි. විපාක නාම රූප දෙක පැත්තේ ප්‍රඥාප්ති ආදේශ නොවුණු ශුන්‍යතාවයක්. ඔයගලන්ට තියෙන්නේ නාම රූප දෙකක් තියෙනවා කියලා බලන්න ප්‍රඥාප්තියක් තියෙන්නේ. රූපයේ කොහොම පොරක් ටිකක් අතර මහදාතු කනබන ආහාරයෙන් ස්පර්ශය නිසා හටගත්ත වේදනා සංඥා චේතනා කියලා ඔන්න ඔය වගේ ප්‍රඥප්ති ටිකක් විතරයි තියෙන්නේ. පරමාර්ථය හඳුන්වන්නට තියෙන ප්‍රඥප්ති ටිකක් විතර තියෙන්නේ ඒ නාම පෙනෙන විපාක පැත්තේ නාම රූප දෙක පැත්තේ අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා කියලා ප්‍රඥප්ති නැහැ. පරමාර්ථය වහගෙන ඉන්න ප්‍රඥප්ති නැහැ. විමසනකොට අතුරුදහන් වෙන්න ප්‍රඥප්ති නැහැ. විමසනකොට මතුවෙන්න පරමාර්ථ කියලා එකක් නැහැ. පේන්න විමසන්න දෙයක් නැහැ. පේන්නම තියෙන නාම රූප දෙක. කියන එකක් එනවා. ප්‍රඥප්තිය කියන එක Taman තුළ ඉපදෙන එකට වෙනවා. හරි. ඒක ජීවිතයෙන් ලං කරගන්න භවනා කරන්නේ මෙන්න මේකයි. හරි. ඔගොල්ලෝ සීලයක පිළිපදින්න තම තමන් හැකි ශක්ති ප්‍රමාණයෙන් ඊට පස්සේ තමන්ගේ චිත්ත සමතය ඇති කර ගැනීම සඳහා සති නිමිත්ත හිත තියාගන්න එහෙම නැත්නම් කුමර හෝ සමතකම තහනකින් ආනාපාන සතිය බුදු ගුණ අසුභේ මෛත්‍රිය වගේ සමතකම තහනකින් හිතක් ටිකක් වඩන්න වඩලා විදර්ශනා කරන්ට මෙන්න මෙහෙම. කොහොමද? අපි කියව අපිට සිහි වුණා අම්මා. අම්මා කියලා සිහි දෙනකොටම දැන් අපිට සිහි දෙන්නේ අම්මා කියන නමත් එක්කම රූපයක්. ඒ කියන්නේ නාම රූප දෙක පැත්තට ගිහි ගිය හුරුවනේ. එතකොටම අපි පෙන්වන්න ඕනේ අම්මා කියලා සිහි වෙනකොට කන බොන ආහාරයෙන් හැදුණු ආහාර නිසා ඇහැදිලා රූපයක් ඇතිදිට ආවා. හිත ඊට අනුගතු යෙදිලා නාම ධර්ම ටික උපන්න නිසා තේුණා. ඔක ටිකක් දිනුනාම ඉස්සර විස්තර කරන්න ඕනේ නැහැ තේුණාම කියන එකට එනවා. එතකොට මේ නාම රූප දෙක නිසා අම්මා කියන ප්‍රඥප්තියක් මංගාව ඇති වෙනවා. නාම රූප දෙක නැති වෙනකොට මේ ප්‍රඥප්තිය මංගාව නැති වෙලා තියෙනවා. එහෙනම් මම අම්මා කියලා දැනගන්න මේ ප්‍රඥාප්තිය අතීතයේදී නාම රූප දෙකේ තිබිලා නැහැ. ඒ නිසා මන් තුල හටගෙන තියෙනවා. දැනුත් අම්මා කියලා සිහි වෙනකොට මේ පෙනෙනවා කියන පැත්තේ නාම රූප දෙකේ අම්මා කියන නාම රූප දෙකේ මෙහෙම අම්මා කියන ධර්මතාවයක් තියෙනවා නෙමෙයි නාම රූප දෙක නිසා අම්මා කියන ප්‍රඥාප්තියක් ඇති වෙයි. එහෙම දෙයක් දැන්ද තිබුණා කියනවා නෙමෙයි. අනාගතයේද අම්මා කියන ධර්ම ප්‍රඥප්තියට අයිති දෙයක් නාම රූපේ දෙකේ තියෙනවා නෙමෙයි එදාට මේ නාම රූප දෙක දකිනකොට Taman ගාව අම්මා කියන ප්‍රඥප්තියක් තියෙන්නේ තිබුණත් නෙමෙයි කියනවත් නෙමෙයි කියන්නේද ආපහු ඔන්න දරුවා කියලා සිහි දැන් සිහි වෙන්නේ දරුවා කියනකොට බැහැර ඉන්නවා හිතිය තියෙන තැනක රූපයක් සිහි වෙනවා එතකොට ආපහු පෙන්නනවා ඒක නෑ ඒක වැරදි කියන එක. ලේන් රෝණේ ආපහු. කනබුර ආහාරය නිසා ඇහැවදුනා මේ ටික විස්තර කරන්නේ මුලදි විතරයි. මුල පස්සේ විස්තර කරන්න ඕනේ හුරු වෙනවා. ඒ ආහාරයෙන් හැදුණු ඇස් ඉදිරිපිට රූපයක් ආවහම හිත ඊට අනුගත යෙදෙන හිත රූපේ පෙවුණා. පෙනෙනකොට පුතා කියන අදහසක් මංගාව ප්‍රත්‍යක්ෂයක් ඇති වෙලා තියෙනවා. මේ නාම රූප දෙක නිසා පුතා කියන ප්‍රත්‍යක්ෂයක් ඇති වෙලා තියෙනවා. එහෙනම් මේ චිතා කියන ප්‍රඥප්තිය අතීතයේදී මේ නාම රූප දෙකේ තිබුණේ නැහැ. එතකොට ඔන්න පුතා කියන ප්‍රඥප්තිය වෙන් කරලා ගන්නවා මේ පෙනෙන පැත්තේ නාම රූප දෙකේ කන බොන ආහාරයෙන් හැදුනේ ඇහැට රූපේ ආව හිතේට අනුගත වූ ඒ දින රූපේ පෙවුණා. ඔන්න හොකට වෙන් කෙරුවා එච්චරයි පේන්නේ. හැබැයි පේන දේ මේ පුතා නෙමෙයි, පේන දේ බලාගෙන පුතා නෙමෙයි. ඒ මේ පෙනෙන සතහන ප්‍රඥප්තියට ගෑවෙන්නවත් මේ පෙනෙනකම නිසා පුතා කියන ප්‍රඥප්තිය මං ගාව ඇති වෙලා තියෙනවා හැබැයි අතීතයේදීද එහෙම පුතා කියලා දැනගන්නකොට මේ නාම රූප දෙකේ ප්‍රඥප්තියයි තිබුණක් තිබුණේ ඒක වෙනම එකක් ඔන්න බැලුවා දැන්ද පුතා කියලා සිහි කරනකොට බැහැර තියෙන්නේ නාම රූපකින් ධර්මතාවයක් අනුගුණ ආහාරයෙන් ලැබෙන රූප දෙස්පර්ශයෙන් ලැබෙන නාමතුයි ඒ නාම රූප දෙකේ මේ පුතා කියන ප්‍රඥප්ති කොහෙවත් නැහැ මන් තුලම සිදුවෙන එක. අනාගතයකද පුතා කියලා සිහින ප්‍රඥප්තිය මේ නාම රූප දෙකේ කොහොමද চৈতසික නැහැ. ඒ නාම රූප දෙක ඇස් ඉදිරි පිටට එනකොට කන ඉදිරි පිටට එනකොට පුතා පුතා දකින්න පුතාගේ හඬ කියන ප්‍රඥප්තිය ඇති ප්‍රඥප්තිය නැති කියලා බලනවා. කොහොම සිහිගෙන සිහිගෙන අරමුණු වල ඕගලන්ට සිහි වෙන්නේ බැහැර අපිට සිහි වෙන සිහි වෙන ප්‍රඥාප්තිය රූපවත් වෙලා අද දවසේදී ඒ රූපවත් වූ දේ බැහැර තියනවා කියන තැනකි. ඕගොල්ලෝ පෙන්නනවා නෑ බැහැර තිබුණක් තිබුණේ නාම රූප කියලා දෙකක්. ඒ නිසා මේ වගේ සිහි කරන්න පුළුවන් මේ වගේ දැනගැනීම කියලා ප්‍රඥාප්තියක් මන් තුලයි හටගත්තේ කියලා පෙන්නනවා. දෙක දැනුත් වෙන්නේ එහෙමයි අනාගතයටත් වෙන්නේ එහෙමයි කියලා කියනවා. ගහක් කියනකොට ගහ කියනකොට කොහොඹ ගහක් කියනකොට රෝසමලක් කියනකොට කොහොඹ ගහ කියනකොට බහැර තියෙන එකක් ඇටියට ඕගලන්ට පේන්නේ. ගහකුත් ඇදේ හිතට පොළොවල හැදෙත් කියන්න පුළුවන් වෙයි. ප්‍රඥාප්තිය කියන කෙච්චර රූපයකට කාවැදිලා තියෙන්නේ. නමුත් ඕගොල්ලෝ අර හැඩේ කියන්න පුළුවන්, සතහන කියන්න පුළුවන් ඒ විස්තරත් එක්ක තියෙන රූපේ. ආහාරය නිසා ඇහැදිය රූපය ඉදිරි පිටට ආවහම හිතේට අනුගත යෙදුණුකම හින්දා තෙවුණා. ඔන්න තෙවුණා. පෙනෙනකොට කොහොමද කියන වෙනම ප්‍රඥාක්තියක් මංගාව ආවේ. අපි දන්නවා පහු කාලෙදි මේ ප්‍රඥාක්තිය මේක දිහා බලලා බලලා බලලා තමයි මේ රූපෙ පෙනෙන එක කොහොමද වෙලා තියෙන්නේ. කොහොමද කියන එක පේන්න තියෙනවා විමසෝත සුන්දරන් වෙනවා. පරමාර්ථය කියන්නේ පේන්නේ නැහැ. පටිඝාපෝ තේජෝ වායු කියන සතර මහා ධාතුවේ ආහාර ඕජාවෙන් හැදෙන්නේ කියන પરමාර්ථයක් රූපේ තියෙන විමසනකොට මතුවෙන කියන එකක් නේ කොහොමද කාකේ තැනක සම්මුත પરමාර්ථයක් තියෙන්නේ දෙක වෙන වෙනවා දෙක වෙන වෙනවා එතකොට પરමාර්ථ වශයෙන් පෙනෙනවා කියන තැනක් තියෙනවා ඒ නිසා කොහොමද කියන ප්‍රශ්නප්තියක් ඇති වෙලා තියෙනවා අතීතයේදී මේ කොහොමද කියන ප්‍රඥාප්තියට අදාළ දෙයක් පෙනෙන පැත්තේ තිබිලා නැහැ දැනුත් විපාක නාම රූප දෙක පැත්තේ පරමාර්ථ පැත්තේ පෙනෙන පැත්තේ නාම රූප දෙක නිසා කොහොඹ කියන ප්‍රඥප්තියක් උපදී මේ කොහොඹ කියන ප්‍රඥප්තියට අයිති දෙයක් මේ පැත්තේ නැහැ. අනාගතයේද මේ රූපය දකිනකොට කොහොඹ කියන ප්‍රඥප්තියක් ඇති වෙයි. ඒ මේ රූපයේ පෙනෙන එක නැති වෙනවා ප්‍රඥප්තිය මංගව නැති වෙයි. කියලා බලාගෙන බලාගෙන බලාගෙන යන්න කාලයක් යනකොට පෙනෙන පැත්තේ පෙනෙන පැත්තේ ඕගලන්ට නිමිති නැහැ. අම්මා තාත්තා දුව පුතා ගස් කොළන් කියලා නිමිති නෑ ඒව නිසා Taman තුල අම්මා තාත්තා දුව පුතා ගස් කොළන් ගෙවල් දොරවල් යාන වාහන ඉදකඩන් රන් රෙදි මුතු මැණික් කියලා ඇති ඒවා සිහි කරාට සිහි කිරීම මාත්‍රයක් විතරයි Tamanගේ මනසේ එයාට පරමාර්ථයේ වෙනම මේ දෙක හොඳටම වෙන් වෙලාම පෙනෙන්නේ කිසිම ආයාසකින් තොරව මොන විදිහටවත් මේ දෙන්න එකක් නෙමෙයි දෙකක්මයි කියලා එල්ලඹ සිටි දවසට කටයුත්ත කළා. මත්තේ කටයුත්තක් රහතන් වහන්සේ කියලා කියන පරමාර්ථය ප්‍රඥප්තිය දෙක වෙන් කරන තැන ගණ්ඩ මහන්සි වෙන්න ඕනේ නැහැ එළඹ සිටියා. සේක කියලා කියන්නේ මේක ගණ්ඩ දෙක වෙන් කරන්න මහන්සි වෙනවා. පුතග්ජනය කියලා කියන්නේ දෙක එකකොට දාගෙන ජීවත් වෙනවා. පුතග්ජනය කියන්නේ මේ ප්‍රඥප්තිය පරමාර්ථ දෙක කොට දාගෙන ජීවත් වෙනවා. ඒක දුක ඒක පුද්ගලයා කියලා දෙක වෙන් කරගන්න ටික ටික ටික ටික හිටිනා නාම රූප දෙක නිසා ප්‍රඥාක්තිය විඥානය ඇති වෙනවා නාම රූප දෙක නැති වෙනකොට නැති වෙනවා විඥානය මේ විඥානේ නාම රූප දෙකට අයිතිත් නැහැ නාම රූප දෙක විඥානයට අයිතිත් නැහැ ඈ විඥානය කියේ කොහොමද ගහ කියන දැනගැනීම දැනගන්න කම අර නැත් පැදුර පායි කියලා දැනගන්න කම තමයි විඥානය පෙනෙන කම තමයි නාම රූප නාම රූප දෙක නිසා විඥානය විඥානේ නාම රූප දෙකට අයිතිත් නැහැ නාම රූප දෙක විඥානයට අයිතිත් නැහැ පැදුර කියලා දැනගන්නකම පෙනෙන එකටයි තිත් නැහැ පෙනෙන එක පැදුර කියලා දැනගන්නකමයි තිත් නැහැ මේ දෙක නිසා වෙන වෙනස් කියලා එතකොට තමන්ට මතක තියෙන සිහි වෙන අරමුණක්ම විදර්ශනා කරන තුන් කාලෙම විදර්ශනා කරන්නේ බහැර නාම රූප දෙකක් නිසා තමන් ගාව ප්‍රඥප්තියක් ඇතිවලා තියෙනවා මිසක මෙහෙම ප්‍රඥප්තියක් රූපෝත්තු මේ බොදු දෙයක් නාමෝත්තුම බබු දෙයක් පෙනෙන හෙන පැත්තේ තිබුණේ නැහැ. ස්පර්ශ ආයතන හය පැත්තේ ප්‍රඥප්තියක් තිබුණේ ඒ නිසා තමයි කියලා තියෙන්නේ. දැනුත් ස්පර්ශ ආයතන හය පැත්තේ මේ වගේ ප්‍රඥප්ති තිබිලා හම්බ වෙනවව ප්‍රඥප්ති තියෙනවව නෙමෙයි. ඒ පෙනෙන ඇහෙනවා කියන එක ගඳ සුවඳ දැනෙනවා කියන එක රස විඳිනවා කියන එක එනකොට තමන් තුළ සිහිය. මල් සුවඳ, කෝපි සුවඳ, කපුරු සුවඳ, කැවුම් සුවඳ කියලා ඒ ඒ හොඳ නිසා ප්‍රඥප්තිය වෙනවා මිසක ප්‍රඥප්තිය තුළට මේ සුවඳයි මේ මේ ප්‍රඥප්තියට සුවඳව සුවඳට ප්‍රඥප්තියටයි නැහැ. ඊගාවට බල්ලෙක් දුරනවා වාහන සද්දයක් මිනිස්සෙක් කතා කරනවා වගේ කියන ප්‍රඥප්තිය ඇති වෙනවා. ගිරවෙකෑ ගන්නවා කියලා. සද්දය කියන එක නාම රූපයි පරමාර්ථයක් යථාර්ථයක් මිනිස්සෙක්ගේ શબ્දේ ගිරවෙක් කෑ ගහනවා වාහනේ කෙනවා කියලා දැනගැනලා දැනගැනලා පුතර විඥාන මතේ නාමෝ නාමං ඒකවන්තෝ රූපං ද්විතීයන්තෝ රූපං ඒකවන්තෝ ናමං ද්විතීයන්තෝ විඥාන මතේ විඥානේ නැත මේ දෙකේ එක පැත්තකට තියන්න එපා ගියෝ අන්තය ඒ නිසා මේ දෙක නිසා හටගන්න විඥානේ මේ දෙක නැතිව නැතිව ওই විදිහට ඔහොම ඔහොම බල බල බල බල යනකොට හොඳට තේරෙයි සුතජන කෙනා පුතඥ කෙනා කොහොඹ ගහක් ගැන කතා කරනකොට කොහොඹ ගහ කියන ප්‍රඥාප්තියයි මහ භූත රූපයයි දෙක එකට දාලා මේ රූපය කොහොඹයි කියන තැනකින් කතා කරනකොට රහතන් වහන්සේ ඒ රූපයේ නිසා තමන්ගව සිහිවෙච්ච ප්‍රඥාප්තියක් කියන තැන අල්ලගෙන කොහොඹය කියන තැනකින් කතා කරනවා. මෙයාගේ ප්‍රඥාප්තිය නිරුද්ධ වෙනවා නිමිති නෑ නාම රූප දෙකේ කලම මෙයාට කර්ම රැස් වෙන්නේ නෑ. අරය කොහොඹ කියලා කතා කළාම ඒ කොහොඹ කියන ප්‍රඥප්ති රූපයකට අයිති නිසා රූපේ පවතින දෙයක් නිසා මෙයාට කොහොඹ නිරුද්ධ වෙන්නේ ඒක කර්ම වෙනවා කර්ම වෙනවා එතකොට විදර්ශනා කරනවා කියලා කියන්නේ භාවනා කරනවා කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි තමන්ට මේ නාම රූප දෙක නිසා හටගත්ත විඥානයේ නාම රූප දෙකේ පිළිතුර පංච උපාදාන ස්කන්ධයක් හැදිලා අපිට තියෙන්නේ ප්‍රඥප්තියයි පරමාර්ථය දෙක එක ගොඩට වැටිලා තියෙන්නේ අපිට ප්‍රඥප්තිය වෙන් වෙලා නැහැ පුද්ගලික සත්‍යය කියන රූපය හැදෙන්නේ මේකදී අනිත් අතට කරනවා පරමාර්ථමය ස්වභාවය නිසා පෙනෙන දේ නිසා නාම රූප නිසා ප්‍රඥප්තියක් ඇති වුණා මේ ප්‍රඥප්තිය පෙනෙන පැත්තේ තිබුණත් නෙමෙයි තියෙනවත් නෙමෙයි තියෙන්නේ නැත තුන් කාලෙකට අම්මා පුතා දුව කොහොඹ ගහ ගලක් කියන එක සිහි වෙන ගානේ මොන හරි දෙයක් සිහි කරනකොට පෙනෙනකම පෙනෙන තැනක තිබුණේ නාම රූපයි කියලා පෙන්වන්නද ඇහැ කන ගුණ ආහාරයෙන් ලැබුණේ ඇහැ ඇහැ නිසායි රූපට උනේ ඊට අනුව හිත උප අනුගත උපන්නේ හිත ඒක පෙරුනේ ඒ රූපයක් පෙනුනේ හින්දා රූපයක් පෙනෙනවා කියන තැනක පෙනෙනවා කියන එක නාමයි පෙනුනේ රූපේ නාම රූපයි රූපයක් පෙනෙනකොට කොහොඹ දරුවෙක් කියලා ප්‍රඥප්තිය ඇති වුණා මේ කොහොඹ කියන දරුවා කියන ප්‍රඥප්තිය මේ නාම රූප දෙකේ අතීතයේ තිබෙන්නේ නැහැ. ඕගලන්ට එක්ක අරමුණයි දෙකයි මොන විදර්ශනා කරන්න ඕනේ. මොනතරම් ඇත්තද කියනක හොද්දට හිත පිළිගන්නවා. පිළිගන්න දැනකට එනවා. රූපය කන බොන ආහාරයෙන් හැදිලා තියෙන්නේ. ස්පර්ශය නිසා ඒක පෙවුනේ. එතකොට කොහොඹ කියන අදහසක් ආවම මේ කොහොඹ කියන අදහස මේ නාම රූප දෙක එකකවත් නැහැ. තිබුණ නැහැ කියනකොට ඒක පිළිනුගෙනක පිළිගන්නවා. ගනුත් නැහැ අර දෙන්නේ කියලා ඔන්න එහෙම ටික ටික බලනවා. ආයෙත් සමතකමට හදකින් හිත වඩනවා. ආයෙත් බලනවා ආයෙත් සමතකමට හදකින් හිත වඩනවා කියන ටික කරන්ද නොබෝ දවසක් යතෝ යතෝ සම්මසති කණ්ඩානම් උද්‍යබ්බය ලැබතේ පීතිපාමුජං අමතන්තා විජානත මේ වගේ ස්කන්ධය එතන එතන ස්කන්ධයන්ගේ උදේවැය බැලුවොත් නොබෝ දවසකින් ජීවන දැකලා පීති ප්‍රමෝදයට පත් වෙනවා ප්‍රමෝදය නිසාම ප්‍රීතිය ප්‍රීතිය නිසා පස්සද්ධිය පස්සද්ධිය නිසා සැපේ සැපේ නිසා හිත සමාධි සමාධි නිසා නැත්ත දකින්න දකින්න කල කිරණ කල කිරණක හේතුනේ ආශ්‍රම නිදිනවා කියන ටික චේතනා කරන විතර ප්‍රාර්ථනා කරන උත්ෝනේ වෙනවා. උදේ බලන එක විතරක් කරන්ද නාම රූප දෙකේ ශුන්‍යතාවය දකින්න එකටයි නිවන කියලා කියන්නේ. අනිමිත් ශුන්‍ය තත්ත්වණියට මොකද ඒක නිවන හින්දා නෙමෙයි. එහෙම දකින්නකොට හටගත් දේ නිරුද්ධ වෙනවා කියන එක පෙනෙනවා තමයි. ශුන්‍යතාවයේ ළඟ සිටිනවා. ලෝක නිරෝධය ලෝකයක් පනවන්න බෑ ස්පර්ශ ආයතන හයෙන්. ලෝක නිරෝධය පේන සංකල මේ ස්කන්ධේ බුද්ධිය බල බල ටික දවසක් යනකොට. ලෝකෝත්තර දර්ශනය දකිනකොටම ශුන්‍යතාවයේ දකින්න. අනිමිත් ශුන්‍යත අපනීත භවයේ දකින්න. ස්කන්ධ ටිකේ. පරමාර්ථයේ දකින්න. එතකොට හටගත් දේ නිරුද්ධයි කියන එක පේනවායි බේනවා. පේනවා ඉතින්. ඒ හින්දායි ස්කන්ධයේ උදේ බලනකොට මේ ශුන්‍යතාවයන වූකල තින නාම රූප දෙක එළඹ සිටින හින්දා ඒක දකින හින්දා නිවන දැකලා ප්‍රීති ප්‍රමෝදය උපදිනවා කියලා කියනවා. එහෙම ප්‍රීති ප්‍රමෝදය උපදිනවා කියන එකට ප්‍රාර්ථනා වන්නේ උදේ වේ විතරක් බලත් එතකොට ප්‍රමෝදය ඇති වුණාම ප්‍රීතිය ඇති වේවා හිත කය දෙක සංසිඳේවා සැපසහගත වේවා හිත සමාධි වේවා ඇත්ත පෙනේවා කල කිරේවා හිත නිදේවා කියලා ප්‍රාර්ථනා වුණා වෙනවා. ඔබෝ දවසකින් කටයුත්ත කළා මත්තේ කටයුත්තක් නැහැ කියන තැන තමයි අවිල්ල ඉන්න පුළුවන්. එච්චරට ඍජු ප්‍රතිපදාවක් මේ මොකද මේක අර වෙනදා වගේ රබර් බෝලයක් යටෝ බාන්නේ තැන සිද්ධියක් නෙමෙයි මේ කතා කරන්නේ. විමසනකොට අතුරුදහන් වෙන තේන්න මතු කළ ගන්න කියලා පරමාර්ථයේ මතු කළ සම්මතය අතුදාන් කරන්න මැදින් උත්සාහවත් වෙනවා වගේ තැනක සිද්ධියක් නෙමෙයි. එතෙන්ට එන්නේම නැති සිද්ධියක් මේක තියෙන්නේ. ඉතින් මෙතන හරීම වටින තැනක් මේක ජීවිතේ දකින්න යොදා ගන්න හැමදෙනාම උත්සාහවත් වෙන්න ඒ සදා මේ දේශනාව හේතුපනිෂ්ඨීම වෙත්වා කියලා මතක් කරනවා. අද ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන් වහන්සේ ගමෙන් බිඳුරව මුරියාකාරවල ලබනෝරුව ආරණ්‍යසේනාස්නේ ධර්මාචාර්ය පූජපාද මාංකඩවල සුදස්සන ස්වාමින් වහන්සේ Thank you.